අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ආරම්භයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන අපේ 78 වෙනි බාහන වැඩසටහනට සියලුම දෙනා මේ වෙලාවේ අපි ධර්ම දේශනාවකටයි මේ සූදානම් වෙන්නේ කියලා හිත හදාගෙන සාදුකාරය පාත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යස්සං භික්කවේ දිසානම් භික්ඛූනම් භණ්ඩන ජාතං කලහා ජාතා විවාදා මන්නා අඤ්ඤමඤ්ඤං මුක සත්‍තිති විතුදන්තා විහරಂತಿ මනසිකාතුම්පි මේ ඒසා භික්කවේ දිසා නපාසු හෝති පගේව ගන්තුම් තීති අවසරයි අපේ ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනා වැඩමුළුවකට රැස් වෙන හැම වෙලාවකම හැම දවසෙම වටිනා කාලයක් වෙන් කරගෙන තිනවා ධර්ම දේශනාවට අහුම්කන් දීමේ පුරුද්දකට ඉතින් අපි මේ 78 වෙනි වතාවට ආරම්භ කරන බලාපොරොත්තු වෙන භාවනා වැඩපිළිවෙලේ මේක ආරම්භක ධර්ම දේශනාව වෙනවා ඉතින් ඒ සඳහා මම සම්බන්ධ වෙන අයගේ අදහස විමසන්න උනේ නෑ මට. විමසලා බලනකොටත් ඒගොල්ලන්ගේ එහෙම විශේෂයෙන් නාමකරණයක් වෙලා තිබුණේ නෑ. නාම යෝජනාවක් පත්වලා තිබුණේ. එනෝ මම මේ භණ්ඩන සූත්‍රය තෝරාගත්තා. මේ වැඩමුළුවට මූලික තේමා වශයෙන්. ඉකින් අදහස් වෙන්නේ අපි මේ සූත්‍රය මේ වැඩමුළුව දිගටම දේශනාවලියට මාතුකා සපේන ප්‍රධාන සූත්‍රය වශයෙන් ගන්න. මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ ටික නිපාතේ තුනේ කරුණු සඳහන් වෙන පොතේ. ඇතර මේ 1 2 3 කරුණු නැත ඒකක නිපාත දුක නිපාත තුක තික නිපාත කියන පොත්වල ඒ සංග්‍රහවේ සූත්‍රෙන් සූත්‍රයට නම් සඳහන් කරලා නැහැ. ඒකේ තියෙන්නේ මුළු සූත්‍ර 10කට විතරම එක නමක් තියෙන්නේ. නමුත් ගිය පාරත් අපි ගත්තේ ඒ වගේ සූත්‍රයක් නමක් තිබුණේ නමුත් මම අහම්බෙන් වගේ ඒකේ බුරුම පොත පෙරලා බලනකොට බුරුම චත්ත සංගායනාවේදී බුරුම ස්වාමීන් වහන්සේලා එක එකට නම් දීලා තිබුණා. ඒ අනුව මේක සිංහල පොතේ බුද්ධ ජයන්ති පොතේ බැලුවොත් මේ භණ්ඩන සූත්‍රය භණ්ඩුරක භරණ්ඩුකවත් වගේ දෙවෙනි සූත්‍රයේ වශයෙන් කියලා සඳහන් වෙනවා මිසක් සූත්‍රයට නමක් නැහැ. නමුත් බුරුම පොත පෙරලා බැලුවොත් නමක් තියලා තියෙන නිසා අපි මේකේ නාමකරණේ පහසු පිණිස අපි මේක භණ්ඩන සූත්‍රය කියලා නම් කරගනිමු. නමුත් ඒක පොත පෙරලා බලන කෙනෙක් අසරණ වෙන්න ඉඩ තියෙනවා. පොතේ මේක නොදකින්න ඉඩ තියෙනවා. මම මේක ගත්තේ බුරුම පොතෙන් බවයි මට මතක් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේ විදිහට භාවනා සඳහා පූර්ණ කාලෙව යෙදී ගත කරනකොට මේ වාගේ ਸਰවචනාංශ විසින් දේශනා කරන්න දීච්ච සූත්‍ර කොටසක් එහෙම නැත්නම් සුත්තමය වශයෙන් සුදුසුයයි හිතන ඥාන කොටසක් අපි නිතර නිතර මතක් කර ගන්නවා. ඒකට අපි සූතානුග්‍රහිතය කියලා කියනවා. අසුවිරු ඥාන, බෞසුත භාව, සුතමය ඥාන, පොතේ දැනුම වැඩි කර ගැනීම සඳහා. ඉතින් ඒ වගේට අපි මේ භාවනාට කරන අනුග්‍රහයක් විදිහට මේක ඉදිරිපත් කර ගන්නා අතර මේ භාවනා වැඩමුළුවට අපි මේට අමතරව අනෙකුත් ක්‍රමවලිනුත් අනුග්‍රහ කරනවා උදාහරණයක් වශයෙන් ගත්තොත් හෙට උදේ මේ පිරිස 23 වෙනිදා දවසේ අරුණ නැගකට පස්සේ ශීල් සමාදන් වෙනවා. ඒකට කියනවා සීල අනුග්‍රහිතය කියලා. ඒ නිසා හැම කෙනෙක්ම මේ සමාදන්ව රකින්න සීලයට බොහොම කරු කරලා බොහොම වැදගත් විදිහට සලකලා සිල්වත් පිරිසක් වශයෙන් හැදෙන හැම මොහොතක්ම භාවනා වැඩමුළුවට කරන අනුග්‍රහය කුද්ගලිකව සහ පොදුයි. ඒකට සීල අනුග්‍රහිතය කියනවා. දැන් මේ කරන එකට කියන්නේ සූත්‍ර අනුග්‍රහිතය කියලා කවුරු හරි ධර්මයක් දේශනා කරනකොට ඒකට සදී පැහැදී සිටගෙන බණහනකට සිංහලෙන් කියන්නේ බණහනවයි කියලා. ඒ වගේම අපි මේ වැඩමුළුවේදී බලාපොරොත්තු වෙනවා හැම දවසකම වගේ ඒට දවසේ කෙරෙන්නේ නැහැ. නමුත් ඊට පස්සේ තියෙන හැම දවසකම වගේ සාකච්ඡානුගතයක් කරන්න. අපි වේලාවක් අරගන්නවා. අපි මේ ඇහෙන දේවල්, අපිට ලැබෙන භාවනා උපදේශ, අපිට ලැබෙන මේ ස්ථානයේ සම්බන්ධ නීති රීති, අපි භාවනා කරන අපිට ඇති වෙන ගැටලු ස්ථාන, තීරුම් බේරුම් කරගන්න ඕන ස්ථාන, ධර්ම සාකච්ඡාවක ස්වරූපයෙන්, ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ස්වරූපයෙන් අපි සම්බන්ධ වෙනවා. ඒකට කියනවා සාකච්ඡානුගහිත කියලා. ඉතින් මේ විදිහට සීලානුගහිත, සුතානුගහිත, සාකච්ඡානුගහිත මාර්ගයෙන් අපේ හිත අලුත් කරගෙන හිත ආඩ්‍ය කරගෙන තමයි අපි සමතානුගහිත, විපස්සනානුගහිත කියලා සමත භාවනා, විපස්සනා භාවනා වඩන්නේ. ඉතින් මේක බලනකොට මේ පස් ආකාරයෙන්ම සීලානුගහිත, සුතානුගහිත, සාකච්ඡානුගහිත, සමතානුගහිත, විපස්සනානුගහිත මේ ඔක්කොගෙම තමයි අපේ හිත තනවා වඩා ගන්න. ඉතින් ඒකට මෙවුවා අත් උදව් වෙන මූලික අංග මේ සුතානු සිතානික් ගහිතේ. ඉතින් ඒ නිසා ඒක ਸਰුවචන් වහන්සේ විසින් අපට පණවන ලද්දක් මතක් කරන ලද්දක්. ඉතින් උඟක් වෙලාට අපි කරන්න එපා ਸਰුවචන් ආංශම දේශනා කරපු සූත්‍රයක් මේ වගේ භාවනා වැඩමුළුට හොඳයි කියලා හිතන සූත්‍රයක් ඉස්සරහින් තියාගෙන ඒ අනුව බණ භාවනාවට අනුග්‍රහ කරනවා. ඉතින් මේ අනුග්‍රහය සාමූහික වශයෙන් සිද්ධ වෙන්න ඕනේ පුද්ගලිකව සිද්ධ වෙන්න ඕනේ. සාමූහිකානුගායිතේ තමයි අපි කාලසටහන වෙලාවක් වෙන් කර ගන්නවා වනහාන්න. වෙලාවක් වෙන් කර ගන්නවා ධර්ම සාකච්ඡා කරන්න. ඒ අපි සියල්ලම පොදුවේ පෞද්ගලිකවත් සීලයක පිළිපදිනවා. ඊට පස්සේ අපි ඒකට හරියට ගරු කරලා සම්බන්ධ වීමෙන්, බණ ඇහිීමෙන්, ධර්ම සාකච්ඡා කිරීමෙන්, ශිල්පද රැකීමෙන් මේ අනුගායිතේ පොදුවේ සහ පෞද්ගලිකව සිද්ධ වෙනවා. ඉතින් මේක පිටින් බැලුවාම පේන්නේ සාමයේ වශයෙන්. පිටින් බැලුවාම පේන්නේ සියලු දෙනා අතර තියෙන සමගිය වශයෙන්. ඒ සමගිය භාවනා ජීවිතයට අත්‍යවශ්‍යයි. ඒක ਸਰවචනසේ දේශනා කරලා තියෙන්නේ සමග්ගාණං තපෝසුකෝ. සමගිය වසන්නන්ට තපස සැපයක්. අසම්බර වුණ්ඩ අසමගිය වුණ්ඩ තපස කටුගයක්. ඒක කටුකොහලක්. ඒක කටුකරෝසනයක් කරන්න බෑ. ඒ නිසා අපි බාහිරේ නැත්නම් සමාජික වශයෙන් ආචාර ධර්ම වශයෙන් සමාජයේ පැවැත්ම වශයෙන් සාමය ගන්න බැරි තැනක භාවනාවක් හරියන්නේ නැහැ. ඒ නිසා අපි සාමූහික වශයෙන් සමයට කටයුතු කරන්න ඕනේ. පෞද්ගලිකව අපි ගත්ත givisumට එකඟ වෙන්න ඕනේ. ඒකෙන් තමයි අපි මේ සජාරා සදාචාරාත්මක වගවීමක් ඇති කරගන්නේ. අන්න එහෙම කෙරුවට පස්සේ තමයි අපේ හිත අලුත් කරන්න පුළුවන් වෙන්නේ. අපේ හිත ආඩ්‍ය කරන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ මේ කළ හැකි ඒ මූලික කටයුතු ටික පෙළ ගැහෙන්නේ නැතුව අර හිත හදනා වගේ සියුම් වැඩක් කවදාකවත් කරන්න බෑ. ඒක නිසා අපි ඒකට පුළුවන් තරම් අපකප් වෙලා පුළුවන් තරම් හිත අලුත් කරගෙන ඒකමත් අපේ භාවනා වැඩපිළිවෙලේ ඇති කියලා හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ විදිහට අපිට එකම එක එක අම්මලාගේ දරුවෝ එක එක පළාත් වලින් ඇවිල්ලා එක පත්තරිය බත් කාලා එක පැදුරේ බුදියාගෙන එකට සමගියෙන් ඉන්න පුළුවන් වීමම මේ දවස් 7 වැඩ පිළිවෙලට හොඳට ඕම ඇති. ඒක නැත්තම් ඉන්හිහට කොහොමඩක්වත් ගමනක් නැහැ. ඉතින් ඒක සඳහා හැම කෙනාම පටිතද කරගන්න ඕනේ. හැම කෙනාම තමන තියෙන දුෂ්කරතා අපහසුතා සකච්ඡා කරලා අයින් කරගන්න ඕනේ. පුළුවන් හරියක් ඉවසතරා ගන්න ඕනේ. එහෙම නැතුව අපි මේ එකිනෙකා ගැටි එහෙම නැත්නම් වාද කරගෙන ගත කරන්න ගත්තොත් ඒක ඇසු විරු කෙනෙකුට ලස්සනකුත් නැහැ සාමූහික වශයෙන් සාමූහිකුත් නැහැ කරන කෙනාට හිතේ සාන්තියකුත් නැහැ බණ භාවනාවක් තියා සමාජ ධර්ම වශයෙන්වත් අපි ශිෂ්ට ගතියක් පෙන්වන්නේ එන්නේ ඒ කාරණාව තමයි මේ ඉස්සරහින් තිබ්බ සූත්‍ර පාඨයේදී ਸਰවචනanse ඉදිරිපත් කරන්නේ. ඒ පාඨය කියවනකොට අනුකම්පා හිතෙනවා. ඒ මොකද ਸਰවචන්සේ සඳහන් කරලා තිනවා යස්සම් භික්කවේ දිසානං මහණෙනි යම් දිශාවක භික්ෂූන් કોઈ පැත්තක හරි දකුණු දිශාවේ උතුරු දිශාවේ බටහිර දිශාවේ කියලා යම් දිශාවක භික්ඛු භණ්ඩන ජාතං කලා ජාතං විවාදාපන්නං බෙදිලා ගත කරනවා නම් කලහ කරනවා නම් විවාද කරනවා නම් කාරණා මොකද්ද කියන්නේ? භණ්ඩන ජාතානම් විවාදාපන්නානම් කලහ ජාතානම් අඤ්ඤමඤ්ඤම් මුඛ සත්‍යීති විතුදන්තා විහරಂತಿ කෙටේරිය නැමැති තමන්ගේ මුඛයෙන් අනුන්ට කොට කොටා ජීවත් වෙනවා නම් ඒ කියන්නේ අනුන්ට කෙනහිලිබස් කතා කරනවා නම් මානසිකාතුම් පිචේ ඒ සාදිසාපික්ක වේදිසාන පහසෝති මට ඒ දිශාව ගැන හිතන්නවත් අමාරුයි කියලා කියනවා මගේ හිත ඒ පැත්තට යන්නත් අකමැති වෙනවා කියලා කියනවා හිතින්වත් පකේව ගන්තු මට යෑම ගැන කතාවක් කරන්න එපයි කියලා කියනවා යම් පලාතක යම් භික්ෂුන් කොටසක් භණ්ඩන ජාතන බෙදී එකිනෙකා බිඳී බෙදී ගත කරනවන කලහ ජාතා කලහ කරනවා කලහ කරන කෙනා කියන සිංහල කෙලිම පාවිච්චි කරන නිසා මට ඒක මම පාවිච්චි කරනවා. විවාද අපන්නාන හැම වෙලාවෙම කියන කියන දෙයට වාද කරනවා. ඒ වගේම අඤ්ඤමඤ්ඤම් මොක සත්‍යීති විතු දන්තා විහරಂತಿ. කෙටේදී නැමෙති තමන්ගේ මේ කටෙන් වචනෙන් අනුන්ට කොනහ කොනහ කප කප කොට කොට ගත කරන මට පැත්ත ගැන හිතන්නවත් කල්පනාවක් එන්නේ නැහැ කියලා. හිතන එකත් මට අපහසුවක් කියලා. මේ බුදු වෙච්ච බුදුහාමසු කෙනෙක් මේ කියන්නේ. ඒ කාලේ පහන වුණා නම් කොච්චර හොඳ කියලා අපි හිතුවට ඒ කාලෙත් මහාන වෙලා ඉඳලා වාද කරන සෙනක ඉඳලා තිනවා. වාද කරන කලහ කරන පිරිස ඉඳලා තිනවා. බෙදී ගත කරන පිරිස ඉඳලා තිනවා. එකිනෙකාට තෝතෝ වරපල කියාගෙන කොනහන පිරිස ඉඳලා තියෙන. ඉතින් බුදුජානනාංශයේ තියෙන හැදිච්ච කමට බුදුජානනාංශ කියන මට මේ පැත්ත හිතන්නවත් හිත දෙන්නේ නැහැ කියලා. යෑම ගැන කුමන කතාවද කියලා. පිටික නිසා ඒක ඒක පොදු සමාලෝචනේ තමයි යම් පලාතක සමගියක් නැත්නම් එතන භාවනාවක් නැහැ. යම් පලාතක එකිනෙකා කා කොටා වැටෙනවනම් කුලල් කා ගන්නවනම් කලහ කරනවනම් වාද විවාද තියෙනවනම් භණ්ඩන ජාතනම් බිඳි බෙදී ගත කරනවනම් එකිනෙකාට මුවසැතින් පහර දෙමින් ගත කරනවනම් සත්පුරුෂයෙක් පැත්ත ගැනවත් හිතන්නේ නැහැ. මට ඒක හිතන එකත් වෙහෙසක් කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒ පැත්ත හිතන එකත් ඒසා බික වේදිසා න පහසු හෝති මට කියන්නේ ඒක ගැන හිතන්නත් අපහසුයි මගේ හිතට අපහසුයක් එනවා ඒ අනේ මේ පැත්තේ ඉන්න කට්ටිය රණ්ඩු කරනවා මේ පැත්තේ ඉන්න කට්ටිය වාද කරනවා මේ පැත්තේ ඉන්න කට්ටිය කලහ කරනවා මේ පැත්තේ ඉන්න කට්ටිය එකිනෙකාට කොනහ ගන්නවා ඒ නිසා මට මේ පැත්තක් ගැන යහඳ ආරාධනා කරත් මට හිතිලත් මට යන්න හිත දෙන්නේ නැහැ කියලා ඒක නිසා අපි මං පුද්ගලිකව මං හිතාගත්ත දෙයක් තමයි මං තියාගෙන ඉන්න දෙයක් තමයි ඇතුලෙන් නිවන හෙව්වට බාහිරේ සමගිය වෙනුවෙන් ඇසිස්මස්ලේ හරි දන් දෙනවා බාහිර සමාගිය වෙනුවෙන් බාහිර අන්‍යෝන්‍ය අවබෝධය වෙනුවෙන් බාහිර සදාචාරාත්මක වගකීම් වෙනුවෙන් ඕනම දෙයක් දෙනවා ඒකේ හරි වැරදි හොඳ නරක මට වැඩක් නැහැ මොකද හොඳ නරක නෙවෙයි අපිට අවශ්‍ය කරලා තියෙන්නේ ඒ මනුස්සයාට බඩ කවුතුතියදී හරි කමන සතුටු වෙනවා සතුටු වෙච්චාවයි අඩු ගන්න ඊට පස්සේ මේ කහකොටා වැටෙන එකක් නැහැ. ඔබට ඒක අරගෙන ඉන්න පුළුවන් නම් සතුටුයක්. එච්චරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ මිනිස්සයා ඒ බණක් භාවනාවක් වෙනුවෙන් ඒ ගත කරන කැප කරන කැපකිරීම එයා දන්නවා මගේ විවේකයේ වෙනුවෙන් මගේ හුදේකලාව වෙනුවෙන් මගේ හිතේ සාමය වෙනුවෙන් මේ ලෝකේ අහවල් දේ මට දෙන්න බැරි කමක් නැහැ ඕනම දෙයක් කැප කරනවා කැප කරලා බලනවා ඒක දීලා හරි බබා නැලවිලා ඉන්නවනම් බිල්ලක් දීලා හරි කමන්නේ කළු කැවුතු දීලා හරි කමන්නේ නර බිල්ලක් දීලා හරි කමන්නේ නලවණ එකයි කරන්න තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේට මෙහෙම සිද්ධ වුණා නම් අපි වගේ නරපණුවන් ගැන අපි වගේ සාමාන්‍ය කෙනෙක් ගැන කොමුණ කතාවක්. අපිට ප්‍රශ්න වෙලා තියෙන්නේ අපිට ඒ වයිදී යුතුය යුතු බලන්න හිතෙනවා. ඇයි ඒ කට්ටිය රණ්ඩු කරන්නේ කියලා යුතුය අයතු බලන්න ගියාම ආයෙත් දෙනවා බෑ බෑ එහෙම බෑ. ඒ කට්ටිය අසාධාරණ ඒ නිසා අසාධාරණ පැත්තට අපි විරුද්ධව සටන් කරන්න කිව්වම අපිත් නොදැනුවත්වම කැටිපොර අතර ගන්නවා රණ්ඩු කරන්න ගන්නවා පැත්තක් වැටෙනවා. ඊට පස්සේ අසුචි වලේ තමයි. එනිසා ඕනේ ඉල්ලන ඕනේ මල දාණයක් දීලා ජිනේ කදරියන් දාණයන කියලා තියෙනවනේ කෑදරට දීපන්. දීලා දාලා ඕකෙන් සතුටු වෙනවා සතුටුයන් කියලා පැත්තකට වෙලා හිටියොත් ඒ මනුස්සයා ආමිෂයෙන් සතුටු වෙයි අපිට පැත්තකට වෙලා බණ භාවනාවක් කරන්න පුළුවන්. ඒක නිසා අද සමිති සමාගමක් කරන කෙනෙක්, පවුලක් කරන අම්මා තාත්තා කෙනෙක්, වෙන දේශපාලන පක්ෂයක් කරන කෙනෙක්, රටක් ආණ්ඩුවක් රටක් රජයක් කරන කෙනෙක් ඒ විදිහට සාමයේ වෙනුවෙන් කටයුතු කරනවා නම් මේ රට මෙච්චරම තිරසං වෙන්නේ නැහැ. මේ තරම්ම කුල කුල කා වැටෙන්න ඕන කමක් නැත්තේ නෑ. නමුත් අපි මේ ඒව හොයනකොට අපි මේකේ සාධාරණ අසාධාරණ හොයනවා ධර්ම අධර්ම ගති හොයනවා බෞද්ධ බෞද්ධ ගති හොයනවා එහෙම නැත්නම් සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි හොයලා අපි අපිට ඒ වැඩේ කරන්න බෑ ඒ නිසා අපි හැම වෙලාවෙදීම සමාව දෙන්න ඉස්සෙල්ලා කිරණව මනිනවා ඒ නිසා අපෙන් ඒ සාමේ සඳහා යන පණිවිඩය ටිකක් පමයි භාවනා කරන කෙනාට නැත්නම් අපි බුදු වෙන්න ඕන කෙනෙකුට එහෙම නැත්නම් පසේ බුදු වෙන්න ඕන කෙනෙකුට නැත්නම් රහත් වෙන්න ඕන කෙනෙකුට ආර්ය මාර්ග ඥානයකට යන්න ඕන කෙනෙක් වගේ බලා ගන්න ඕනේ මේ මේ එදිනෙදා මේ හදා බෙදා ගන්න පුළුවන් දෙයක නම් හැප්පිලා තියෙන නිසා මේ ඔන්නෝක දීලා දාන්න. ඒකල් වල අපි එහා පැත්තට තියෙන ඔය ආර්ය ධනෙ කියලා එකක් තියෙනවනේ. සප්ත ආර්ය ධනෙ. ඒ ධනෙ වෙනුවෙන් සැදී පැදී සිටගන්නේ කියලා. ඉතින් මේක මුග දෙනකොට අමාරුයි. මොකද අමාරු ඒ හොයාගත්ත ධනය භෞතික ධනය චංචල නිශ්චල දීපල ධනය ආර්ය ධනයට වැඩිය බදාගෙන ඉන්න කෙනාට ඒ තා වටින දෙයක් මේ වගේ දෙයකට කැප කරන්න අමාරු නිසා එයත්ෝ දැන හෝන දැන පක්ෂයක් ගන්න. ගැටෙන පැත්තකින් එක පැත්තක් කරගන්න. අරගෙන ඉවරලා මොන දේ කටයුතු කරත් ඇවිලෙන ගින්නට පිටුර වැටිල්ලක් වෙනවා. එහෙම නැත්නම් කලහය තව තවත් වැඩි වෙනවා. අන්තිමට තමයි නොදැනුවත්වම ඌ පිට දෙන්න ගිහිල්ලා. ඇයි හොඳයි කම්පාවත් ගන්න ගිහිල්ලා. හා හොඳයි කියන්න ගිහිල්ලා මේ ලෝකේ පවතින මේ උරුට්ටුවට කුලල් කා ගැනීමට අහු වෙලා ගත කරන්න වෙනවා. ඒක හිතලා කරන දෙයක් නෙවෙයි. නමුත් බුදුහාමුදුරුවෝ කියනවා එහෙම අහිත හෝ නොහිත හෝ එහෙම යනවනම් ඒ ගැන පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා එහෙම නැත්නම් කූර්ණ කාලින භාවනා කරන කෙනා තේරුම් අරගන්න මේ කාලේ වටිනාකම කොච්චරද ඒ නිසා මේ පොඩි දරුවන්ගේ මේ ළමා විහිළු වලට මේ ළමා රණ්ඩු වලට මේ වටිනා කාලේ කැප කරන්න එපා ඒකලේ ඒ බබාලට ඒ බබාලා සෙල්ලම කරගෙන යන්න කියන්නේ අපේ වේලාව ගන්න. ඉතින් එහෙම නැති වුණොත් අපට මේ ලැබිච්ච විවේකය විවේකයක් වෙන්නේ එකක් නැහැ. ඉතින් මේ විදිහට මේ සමාජ ධර්මයක් එහෙම නැත්නම් ආචාර ධර්මයක් එනතන සදාචාරයක් එනතන මහාත්ම ගතියක් එනතන මෙලෙක් ගතියක් පෙන්වන සරුවචන් වහන්සේ උන්වහන්සේ බලාධිකාරීකින් මේක පෙන්වනව නෙවෙයි උන්වහන්සේක පෙන්වන්නේ ධර්මතාවයකින් එහෙම සදාහන් කළා කියනවා අද්දාතේ ආයස්මන්තා තයෝ ධම්මා පජහින්සු තයෝ ධම්මා බහුලමකංසු කියලා යම් කිසි කෙනෙක් කොතනක හරි කලා විවාදයක් තියෙනවා නම් කොතනක හරි භණ්ඩන ජාතනක් කියනද බිඳින කටයුතු කතා කරනවා නම් එකිනෙකා මුවසැතින් පහරමින් කොනහමින් ගත කරනවා නම් අනිවාර්යයෙන් මේ පිරිසේ මෙන්න මේ ධර්ම තුන අයින් වෙලා තියෙනවා. ඒගොල්ලෝ මෙන්න මේ ධර්ම තුන සමාදන් වෙලා තියෙනවා. ඒක නිසා ඒ ඇත්තෝ ඒක කරන්නේ අ හේතු අප්‍රත්‍ය නෙවෙයි හේතු ප්‍රත්‍ය ඇතුවමයි. ඒ නිසා ධර්මතාවයක් මත ඉඳගෙනයි මේ විදිහට කලා විවාද පහළ වෙනවා නම් පහළ වෙන්නේ. නිකන් අහසෙන් එන්නේ නැහැ. ඒ නිසා අපිට කලහ විවාද අයින් කරන්න ඕනේ නම් එකිනෙකාට කෙනහිලි අයින් කරන්න ඕනේ නම් බිඳීම් බෙදීම් අයින් කරන්න ඕනේ නම් සුදු කොටි උස්සගෙන වටේ ඇවිද්දට හරියන්නේ අපේ හිතේ තියෙන මෙන්න මේ පහ කළ යුතු ධර්ම ලං කරගෙන තියනවද බලන්න ලං කර යුතු ධර්ම පහ කරලා තියනවද බලන්න අන්න එදාට ඉබේම ලෝකේ සාමය එතන අපේ හිතේ විවේකය එතන අපේ හිතේ සතුට පිරිච්ච ගතියයි ඒක අපිට මේ බාහිරින් හෝ යදලා හෝ කායින් හරි ආශිර්වාදයෙන් ගන්න එක නෙවෙයි අපේ හිතේ පවතින චෛසික ධර්ම ටිකක් එකයි මේක සම්බන්ධ වෙන්නේ නැත්නම් අපේ භාවනාවත් එකයි සම්බන්ධ වෙන්නේ. නිසා භාවනාවකින් බුදුජාණන් වහන්සේ පහ කළ යුතුයි කියන ධර්ම පහ වෙලා තියෙනවනම් බුදුජාණන් වහන්සේ වැඩි යුතුයි භාවිත කළ යුතුයි කියන ධර්ම වැඩිලා තියෙනවනම් ඒකෙන්ම පේනවා එවැනි පිරිසක් අතර කලහ විවාද නැහැ. බිඳීම් බෙදීම් නැහැ. එකිනෙකාට කෙනෙහිලි නැහැ. ඉතින් ඒ නිසා අපිට පොදුවේ සමාජයේ වශයෙන් කලා විවාද වලින් තොර වෙන ගතිය වුණාට එක එකනට භාවනා චෛතසික වශයෙන් Tamange හිත බලලා හැසිරිය යුතු විරමණය කළ යුතු සහ වැඩි යුතු ධර්ම කොටාස ටිකට හිමීට පුදුරජාන් වහන්සේ මේ හරහා අපිට පාර කපලා පෙන්වනවා ඉර ඇඳලා පෙන්වනවා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි තැනක එහෙම ගැටුමක් තියෙනවා නම් වාදයක් තියෙනවා නම් කලහයක් තියෙනවා නම් විවාදයක් තියෙනවා නම් එකිනෙකාට කොනහනවා නම් අනිවාර්යයෙන් මේගොල්ල නෙක්කම්ම විතක්කෙන් බැහැර වෙලා නෙක්කම්ම විතක්කේ කියලා කියන අතහැර දැමීමෙන් බැහැර වෙලා අල්ල බදා ගැනීම වැඩි වෙන තැන තමයි ওই කලහ විවාද තියෙන්නේ. අව්‍යාපාද විතක්කෙන් බැහැර වෙලා. ඒ කියන්නේ මෛත්‍රිය කරුණාවක් නැහැ. ඒගොල්ලෝ ඒ වෙනකොට තද්ද ව්‍යාපාදයක් තියෙනවා. අර කඤ්ඤම් මරඤ්ඤම් ඌට මඩ ප්‍රහාරයක් දෙන්නම් නැත්නම් කකුල් මාට්ටුවක් දාන්නම් වට්ටන්නම් කියන යටි න්‍යායපත්‍යක් වැඩ කරනවා. අවිහිංසා විතක්ක ඇත්තේ නෑ. යට හිංසාවමයි තියෙන්නේ. බැලුව බැලමට ඒගොල්ලෝ ගේන න්‍යායපත්‍ර <clears throat> බොහොම හිතවාදී වගේ පේනවා. යටින් තියෙන්නේ කාට හරි කුත්තු කිරිල්ලක් තමයි. නිසා යම් කිසි කෙනෙක්ගේ හිතෙන් නෙක්ඛම විතක්ක, අව්‍යාපාද විතක්ක, අවිහිංසා විතක්ක අයින් වුණා නම් එතන මොන જાතියෙන් සාම හමුදාවක් ගෙනත් තිබ්බත් පොලිසිය තිබ්බත් එතන රණ්ඩු තමයි. ඒක වළක්වන්න පුළුවන් ශක්තියක් විශ්වේ නැහැ. ඒකට හමුදා තියෙන පුද්ගලික හමුදාවක් ගත්තත් ආයුධ සන්නද්ධ සෙනගක් හිටියත් වළක්වන්න බෑ. ඒ වාගේම තමයි යම් කිසනක යව්‍යා නික්කම්ම විතක්ක, අව්‍යාපාද විතක්ක, අවිහිංසා විතක්ක නැති වෙලා ඒ හිත ඒ හිතේ ස්වરૂපේ වැළුවොත් ඒක කාම විතක් වලින් පිළිලා ව්‍යාපාද විතක් වලින් පිළිලා විහිංසා විතක් වලින් පිළිලා ඒ නිසා යම් වෙලාවක අපේ හිත පෙරකල කර්මයක් නිසා හෝ ඊත්තු ભેදේ නිසා හෝ කැපු ආහාරයක් නිසා හෝ අල්ලපු ගෙදගෙන කරමු කෙනහිල්ලක් නිසා හෝ නික්කම සංකල්ප වෙනුවට කාම සංකල්පය ආවනම් තාම වාදයක් ආවේ නැති වුණාට ඒ චිත්තක්ෂණය අනිවාර්යයෙන්ම වාද මූලකයි. ඒකෙන් අනිවාර්යයෙන්ම වාදයක් පැන නගිනවා, කලහයක් පැන නගිනවා, භණ්ඩනයක් බිඳීමක් පැන නගිනවා. එන වචන ඔක්කොම කෙනෙහිලි වචන. යම් වෙලාවක ව්‍යාපාදයක්කින් අපි වැඩ කරනවා නම්, ඒ වැඩ කරන හැම ව්‍යාපාද චිත්තක්ෂණයකින්ම මතුමත්තේ කලහ පහළ වෙනවා. විවාද පහළ වෙනවා. ඒ වගේම හිංසා, විහිංසා හිතිවිලි සතෙකුට හිංසාවක්, ගහකොළකට හිංසාවක්, පරිසරයට හිංසාවක් සහිත හිතවිල්ලක් ඔන්නෝහේ කමක් නැහැ කියලා ගිය ගමන් අනිවාර්යයෙන් මේ කෙනා නොබෝ කලකින් වාදයක පටල වෙනවා. එයත් එක්ක ලෝකයා වාද කරනවා. ඉතින් ඒ නිසා අන්තිමට බලනකොට මේ ලෝකේ තියෙන සියලුම වාද, සියලුම කලහ, සියලුම බිඳීම්, ඒ වගේම සියලුම කෙනහිලි වචන එක්කෙනෙක්ගේ හිතේ පහළ වෙන නැත්නම් මගේ හිතේ පහළ වෙන මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක වලින් පහළ වෙනවා. ඒ නිසා අපි බාහිරේ සාම හමුදාවල් ඇති කරාට බාහිරේ දියාගල් කපාගෙන ආරස්සා දැම්මට බාහිරේ වැටකොට තාප්ප බැඳට මොනම විදියකින්වත් මේ කලහ පහළ වීම විවාද පහළ වීම කෙනෙහිලි පහළ වීම වළක්වන්න බෑ. ඒ වාගෙම තමයි යම් කිසි කෙනෙකුගේ නෙක්ඛම්ම විතක්ක ව්‍යාපාද විතක්ක අවිහිංසා විතක්ක පහළ වෙන්න පටන් ගන්නවා නම් එයත් එක්ක හැප්පෙන්න ගියත් එයා හැප්පෙන්න එන්නේ නැහැ. එයත් එක්ක වාද පටලවන්න බෑ. එයත් එක්ක ගැටෙන්න බෑ. එයත් එක්ක පැටලෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මෙතනදී ලෝකේ හදන්න අපිට බෑ. කොහොමඩක්වත් බෑ. අපි හිතනවා අඩු ගන්න මගේ දරුවෝ ටික හදන්න ඕන කියලා ඒකත් පසාර්ථක ප්‍රයත්නයක්. ඒක වෙන්නේ නැහැ. මගේ අම්මා තාත්තා හදන්න ඕන කියලා ඒක වෙන්නේ නැහැ. මගේ පන්තිය ටික හදන්න ඕනේ, මගේ ගෙදර ටික හදන්න ඕනේ, මගේ පක්ෂ ටික හදන්න ඕනේ, මගේ නගර ටික හදන්න ඕනේ කියලා තමයි අපි සමිති සමාගම් පිටවන්නේ. නමුත් හැම සමිතියකම තියෙන හරියක් තියෙන්නේ වාද, විවාද, කලහ, භණ්ඩන ජාතාව තමයි. මම සමිති වල වැඩ කරලා තියෙන මිනිස්සෙක් මම දන්නවා සමිතියක් කිව්වා නම් කලහයක්. ਸਰවචන්සේ සඳහන් කළා තියෙනවා එකෙක් නම් බ්‍රහ්මයෙක් දෙන්න වෙනකොට දෙයියෝ තුන වෙනකොට ගම හතර වෙනකොට කලහයි. ඒක නිසා කවුරු හරි හිතනනම් හතර දිනක් එකතු වෙලා කලහ නොවී ඉන්නවා කියලා මේ ලෝකෙ වෙන්න බෑ. කවදාකවත් වෙන්න බෑ. හතර දිනා වෙච්ච ගමන් කලහයි. ඊට පස්සේ ඊට වැඩිය මේක අවුල් පාෂේ තමයි තියෙන්නේ. ඒ නිසා අපිට සමාජික වශයෙන් අපිට පුළුවන් තනිය ජීවත් වෙන්න. මාතංගනං හස්ති රාජා වගේ කඟ වෙනගේ තනියක වගේ ඉන්න පුළුවන්. නමුත් ඒ තනිවීම පෞද්ගලිකව කාය විවේක වශයෙන් තනි වුණාට මගේ හිතේ කාම විතක්ක තියෙනවනම් මගේ හිතේ ව්‍යාපාද විතක්ක තියෙනවනම් විහිංසා විතක්ක තියෙනවනම් මම කටුවත්තක් වාගේ කෝල්ල ගුලියක් වාගේ යණ යන තන පටලයි යණ යන තන ඇලෙනවා ඉතින් අපි හිතනවා මේ හත් දෙයියනේ මම මේ වැත්තකටලා ඉන්න ගියාට බලපල්ලකො මේ අහල පාල තියෙන ඔක්කොම මගේ ඇඟේ පැටලෙනවනේ මම කොච්චර හොඳ වෙන්න හැදුවත් මේක කෙලවරක් කරන්න බෑ නේද කියලා ඒගොල්ලෝ මේ හිතනවා මේ කයෙන් වෙන් වෙච්ච පමණින් මේ ලෝකෙට සාන්තියක් මට සාන්තියක් විවේකයක් උදේකලාවක් ලැබෙයි කියලා. මෙහෙම සම්බන්ධතාවයක් හොයන්න පුළුවන්. කොහොමද කයෙන්වත් විවේක වෙන්නේ නැතුව හිතේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසාව විතක්ක කොහොමඩක්වත් නැති කරන්න බෑ. නමුත් කයෙන් වෙන් වෙච්ච පමණින් කාම විතක්ක ව්‍යාපාද විතක්ක වේංචා විතක්ක අයින් වෙයි කියලා ස්ථිර සාධකයක් නැහැ. ඒ නිසා අපි කයෙන් වෙන් වුණාට පස්සේ මේකේ තියෙන ගැඹුර දැනගෙන මේකේ තියෙන ගැඹීරත්වය දැනගෙන කයෙන් වෙන්වීමට යම් ප්‍රමාණයක ප්‍රයත්න ප්‍රයෝග ප්‍රතිපදාවක් කරාද ඒකේ අරසාවට ඒ පැවැත්මට ඒ දිගට ගෙනියන්න නම් කායට යටින් තියෙන චිත්ත විවේක උපදි විවේක වශයෙන් ඊට ගැඹුරට බැහැලා මගේ හිත කාම විතක්යන්ගෙන් විවේක වෙලාද ව්‍යාපාද විතක්යන්ගෙන් විවේක වෙලාද විහිංසා විතක්යන්ගෙන් විවේක වෙලාද කියලා එයා පරීක්ෂා කරන්නේ නැතුව සුදු ඇඳගෙන බාපණයක් දාගෙන වැලිමලුවක බිම ඔලුව පාත් කරගෙන සක්මන් කර කර හිටියට ඇතුලේ විවාදේ ඇතුලේ ගොජ දානවා ඇතුලේ දිගටම කාම විතක්ක වැඩ කරනවා වෙන්න ඉඩ තියෙනවා ව්‍යාපාද විතක්ක වෙන්න ඉඩ තියෙනවා වීංසා විතක්ක වෙන්න ඉඩ තියෙනවා. එතකොට අර පුපුරපොන දිගිනිකන්දක් වගේ ඇතුලේ පැහැව පැහැව තියෙනවා. කොයි වෙලාවක හරි මේක පුපුරන්න ගත්තාම ගම් දනව් තලාගෙන යට කරගෙන යනවා. පිටින් බලනකොට නම් මේ මනුස්සයා උපාසක කෙනෙක්, උපාසිකාවක් සුදු ඇඳගෙන ඉන්නේ බොහොම තැම්පත්, බොහොම නිවිච්ච වැලි මලුවක ඉන්නේ, බෝ මලුවක ඉන්නේ, ඡාය සාහිත්‍ය මලුවක ඉන්නේ. ඒ නිසා පේන්නේ ගිනිකන්ද පොජ්කොජ දාන. නමුත් ਸਰවචනanse පෙන්නන ඉංගිය පෙන්නන සංඥාව ආඩි ලාංඡනේ තමයි ඒ කෙනා දන්නවා මගේ හිතේ කාම විතක්ක තියනවාද මගේ හිතේ ව්‍යාපාද විතක්ක තියනවාද විහිංසා විතක්ක තියනවාද යම් වෙලාවක කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක නැතිනම් ඒ වෙනුවට ඒ හිතේ නෙක්ඛම්ම විතක්ක අවිහිංසා විතක්ක අව්‍යාපාද විතක්ක තියෙනවා එනිසා යාට දැනෙන්න ඕනේ මම සුදු ඇඳගෙන හිටියට සෙනගෙන් වෙන් වෙලා ගණයා කෙරෙන් කුලයා කෙරෙන් වෙන් වෙලා හිටියට බොම ලෝක සෑම ලෝක හිටියට මගේ හිතේ මේ නෙක්ඛම්ම විතක්ක වැඩ කිරීම සඳහා බුදුහාමුදුරුවෝ යමක් කියලා තියෙනවනම් ඒක මම කරන්න ඕනේ. ව්‍යා අව්‍යාපාද විතක්ක ඇති කිරීම සඳහා සරුවචනanse යම් ප්‍රතිපදාවක් උපක්‍රමයක් කියලා තියෙනවනම් මම මේක දැනගෙන හදාලා යන්න ඕන. අවිහිංසා විතක් ඇති කිරීම සඳහා යම් ප්‍රතිපදාවක් කියලා තියෙන එකට කෙරෙන්න ඕනේ. එහෙම නැත්නම් විහිංසා විතක්ක ස්වභාවයෙන්ම හිතට එනවා. ඒ වගේම ව්‍යාපාද විතක්ක ස්වභාවයෙන්ම හිතට එනවා. කාම විතක්ක ස්වභාවයෙන් එනවා. මොකද මුළු සංසාරේ පුරාවට අපි කරේ මේ කාම විතක්ක වඩන එකනේ. දිගටම වැඩි වැඩියෙන් රූප බලන්න ලැබේවා වැඩි වැඩියෙන් ශබ්ද අහන්න ලැබේවා ගන්ධ ලබන්න ලැබේවා රස ලබන්න ලැබේවා පහස ලබන්න ලැබේවා ඒකයි පෝසත්කම ඒකයි පෙරකල පින ඒකයි දෙය දුන්න කියන්නේ කිය කිය මේ කාමයේ වර්ධනය කිරීම සඳහාම සදී පැහැදී සිටගෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් කටයුතු කරපු කෙනෙකුගේ හිත කොච්චර කච්චල් බැඳිලා තියෙනවද කියනවා කොච්චර මෝහ පටලලා තියෙනවද කියලා කියනවනම් ඇබ්බැහිය නිසා විවේක වෙච්ච ගමන් කාම විතක් එන්න පටන් ගන්නවා. ඉතින් මේ කාම විතක්ක ඍෂිසේ කැමැතිසේ අපිට නොලැබෙනකොට අපි ඒකට වෛර කරනවා. අහවල් එක තමයි මේකට ඕනියම් කරන්නේ අරහට ඕනකම දුනා මේක දෙන්න තිබුණා. මේක නිසායි මට කරගන්න බැරිුනේ කියලා ඒ කාම විතක්ක සම්පූර්ණ කරගන්න බැරි හැම වෙලාවෙම මේක තමන්ගේ දුර්ලකමක් හෝ දයෝපගත දෙයක් විදිහට අපි හිතන්නේ අපි හිතනවා කවුරු හරි මේකට පිටිපස්සේ ඉන්නයි කියලා. ඊට පස්සේ ඉන්න කෙනාට වෛර කරගෙන දිගටම ව්‍යාපාද විතක්ක අපේ ඇවිල්ලා තියෙනවා මෙන්න මෙහෙම මං කියන්නම් එතකොට තේරෙයි මේකේ තියෙන බරපතලකම අපේ මේ තියෙන පරිේශන අපේ මේ තියෙන අභිවෘද්ධිය හොයන ගතිය අපේ මේ තියෙන නිර්මාණශීලීත්වය හැම වෙලාවෙම තියෙන්නේ මේ වර්තමාන මොහොතේ සැපමදී කියලානේ දිනු වෙන්නනේ ඒ කියන්නේ වර්තමාන මොහොතට ද්වේෂ කරන නිසාමයි අපිට ඊගා මොහොත මේට වැඩිය හොඳ වීම සඳහා පරිශන කරන්න වෙන්නේ. ඊගා මොහොත මේට වැඩිය අභිවෘද්ධියකට යන්න ඕන වෙලා තියෙන්නේ. ඊගා මොහොත මේට වැඩිය දැනුවත් වෙන්න ඕනලා තියෙන්නේ. අපිට වැඩිය අපේ දරුවෝ දැනුවත් කරන්න ඕන වෙලා තියෙන්නේ. මේ කියන්නේ ඕනම කෙනෙකුට දාර්ශනිකව තේරුම් ගන්න පුළුවන් අපි හැම වෙලාවෙම වර්තමාන මොහොතට වෛර කර කර ඉන්නේ. මේ වෛර කරන නිසා තමයි වඩා හොඳ තැනකට යන්න දඟලන්නේ. ඒ නිසා දැනගත්තත් නොදැනගත්තත් අපේ හිත නිතරම තියෙන්නේ ද්වේෂි. දැන් මේකට බුදුහාමුදුරුවෝ මේක පෙන්නලා මොකද්ද මේකට පෙන්නන ප්‍රතිකර්මය? එහෙමනම් උත්සාහ කළ බලන්න වර්තමාන මොහොතේ ඉන්න කොච්චර අමාරුද කියලා. ඒකෙන් පේනවා අපේ හිත අතීත නාගතර කොච්චර කැමතිද වර්තමාන මොහොතට කැමති නැහැ. මෙතන ඉන්නේ නැතුව වෙන තැනකට යන්න කැමැති. මෙතන ඉන්න කැමැති නැහැ. මං ගැන හිතන්න කැමැති නැහැ, අනුන් ගැන හිතන්න කැමැති. මේ හැම එකකින්ම පේනවා අපිට වර්තමාන මොහොත කූඩල්ල කොට්ට උඩ තිබ්බා වගේ දරන්නේ නැහැ. රුචි නැහැ. මනාප නැහැ. මොකද අපි සංසාරේ පුරාට මේක කරලත් නැහැ. අනිතික කරන්න ගියාම අපි ඔය බලාපොරොත්තු වෙන සැප බලාපොරොත්තු වෙන දේවල් නොලැබෙන නිසා අපි හැම වෙලාවෙම කෙරෙන්නේ වර්තමාන මොහොතට වෛර කරන ඒක අපි ඒකට ප්‍රේම කරලා ඒකේ ඉඳ හදන ප්‍රයත්නයක් කරුවේ නැත්නම් තේරෙන්නේ නැහැ. එනිසා සුද්ධ වශයෙන් කේතයි පුත්‍ජඥයාගේ ජීවිතය අධ්‍යා බල සංසාරේ පුරාවට අපි එකම විනෝදාංශයයි තිබිලා තියෙන්නේ. මම දැන් මෙතන කියන මොහොතට වෛර කර කර තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් අපි භාවනා වඩස්ථානට ඇවිල්ලා ශීලානුගහිත කරලා සුතානුගහිත කරලා සාකච්ඡානුගහිත කරලා සමත භාවනා කරනවා කියලා කියන්නේ විපස්සනා භාවනා කරනවා කියලා කියන්නේ මේ තුවාකල් සංසාරේ කරපු මේ වර්තමාන මොහොතේ කරපු වෛරය වෙනුවට වර්තමාන මොහොතට ගෞරව කරනවා. වර්තමාන මොහොතට ප්‍රේම කරනවා. වර්තමාන මොහොතේ තියන්න පුළුවන් හිත තියන්න පුළුවන් හැකියාව බලන්න. ඉතින් කාට හරි කියන්න පුළුවන් නම් මෙන්න මේ අහවල් කාරණාව නිසා මට වර්තමාන මොහොතේ තියන්න බෑ. මට ඒකට සුදුසුකම් නැහැ. මට ඒව නැත්තම් අබහුවේයි කියලා. අන්න එහෙම කෙනාට තියෙනවා සාධාරණ හේතුවක් භාවනා නොකර ඉන්න. නමුත් මේ ලෝකේ කිසිම කෙනෙක් නැහැ සිහිනුවන තියෙන තමන් ගැන අනුකම්පා බුද්ධිය ඇති කෙනෙක් මට මේ වර්තමාන මොහොතට එන්න බෑයි කියලා. ඉතින්සයට ලොකු අභියෝගයක් තියෙනවා ඉස්ලාම් වර්තමාන මොහොතේ හිත අරගෙන බලන්න ඒකේ වැඩි වෙලා පවත්වන්න බැරි මොකද කියලා. මේ මම දැන් මෙතන ඉන්නවා. නැත්තම් මම මේ ආස්වාස කරනවා මම මේ ප්‍රස්වාස කරනවා පිළිබඳ විස්තර මූලික උපදේශ පන්තියේදී නොබෝ වේලාවක මේ අතන්ට අහන්න ලැබෙයි. නමුත් ඒක ඔච්චර සුබේ සුවේලවන ඔච්චර බුද්ධ දේශනාවක් වුණාට ඉන්න බැරි මොකද උඩල කොට්ටේ උඩ තිබ්බා වගේ මිතු ආකල් කාම ආශාවට දඟලලා තියෙන කාම විතක්කොල දూల තියෙනවා. ව්‍යාපාද විතක්කොල දూల තියෙනවා. විහිංසා විතක්කොල දూల තියෙන නිසා අපිට නෙක්ඛම විතක්කයක්, අව්‍යාපාද විතක්කයක්, අවිහිංසා විතක්කයට ගත්ත ගමන් ගොඩ දාපු මාළුවෙක් වගේ හිත. දුවන අස්සෙක්ට අලුපූල් ගෙඩියක් තිබ්බා වගේ හිත. කැලේ හිටපු වල්මී හරකෙක් ගෙනලා ගම්මැද්දාවේ බැඳා වගේ හිත. ඉතින් මේකෙන් පේනවා මේසා විශාලාන සංසතනක මේ පහසුවෙන් හම්බෙන ඕනම කෙනෙකුට යන්න පුළුවන් එක බුද්ධහා දේවෝත්තමයන් වහන්සේලා විසින් පෙන්ලා දුන්නා. අපේ ලුණු මිරිස් කන මොලේට තේරුණත් මේ පවත්තන්න බැරි. මොකද ඇබ්බැහිය තිබිලා තියෙන දිගටෝම කාම විතක්. දිගටෝම ව්‍යාපාද විතක්. දිගටෝම අවිහිංසා විතක්ක. ඒකල්ලල අපි තවම ආලෝකෝට පඬිතුය වගේ සමාජ සේවකයෝ වගේ අනුන්ට උපදෙස් දෙන්නම් වගේ අනුන්ට කියන්න හදනවා. මෙව කරන්න යන්න එපා. වෛර කරන්න යන්න එපා. හිංස කරන්න එපා. කාමයට ඇදලා යන්න එපයි කියනවා. හරියට අපි යුව නැති කට්ටියවත්. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් 100ට 100ක්ම හිත තියෙන එතන. කොච්චරද කියනවනම් ඒකෙන් ගලවලා හොඳටම දන්න මම දැන් මෙතන කියන එකේ තිබ්බත් තියාගන්න බැරි තරම්. මෙච්චර මේ පිරිසිදුවට කිරෙන් ගොම වෙන් කරලා පෙන්වන්නා වගේ පෙන්නද්දි මේ කිරි මේ ගොම තියද්දි මේ දෙක අපි කලවම් කරගන්නවා. ඒ නිසා කාට හරි පුළුවන්කමක් තියෙනවා නම් මේ බණ ඇහුවට පස්සේ ඒක හිතට වද්දාගෙන මේක අමාරුයි. මොකද අත්තල මුත්තල කිත්තල කිරිකිත්තල දත්තල පණත්තල දිගටම කෙටුවේ මේකනේ අපිටත් උ කරලා තියෙන පුළුවන් තරම් කාමේ විඳපල්ලා ඒ ඇත්ත පොහසත් ඇත්ත නම්බුකාරයි ඇත්ත පෙරපින් කරලා තියෙනවා කියලා අපි අපි දරුවන්න පුළුවන් තරම් කාම සම්පatti දෙන්න තමයි හදන්නේ ඉතින් ඒ නිසා උන්ගේ પરම්පරාවම අපි විනාශ කරලා ඉවරයි ඒක නිසා අපිට පුළුවන් නම් දරුවෙකුට හෝ Tamanට හෝ කටුකට යුතු වැඩි වෙලකට හෝ නිකන් එහෙම කමන්නේ මේක මේ පුරුද්දර කක කක ගියාට උත්සාහයක් කරලා බලපන් මේ කාමෙන් පොඩ්ඩක් අයින් කරලා තියන්න. කොච්චර අපේ හිත ව්‍යාපාර කරනවද, විප්ලව කරනවද, උද්ඝෝෂණ කරනවද වර්තමාන මොහොතේ නොහිටින්නේ. මොකද ඒ කාම විතක්ක නිසා. ව්‍යාපාද විතක්ක නිසා. විහිංසා විතක්ක නිසා. ඒ නිසා යම් කිසි කෙනෙක් තවසක කාය විවේකයේ ලබලා ඒ කියන්නේ පූර්ණ කායින භාවනාවකට හෝ අරණ්‍යගත වීමකට හෝ පැවිද්දකට ලබලා යා චිත්ත විවේකයට වැඩ කරනවා කියන්නේ ඔන්න ඔය සම්දිස්ථාන. එයා දන්නවා මෙතෙක් කල මගේ හිත හැසිරුණේ කාම ලෝකේ. දැන් මේ කාම ලෝපෙන් කාම ලෝකයෙන් භෞතික වශයෙන් වෙන් වුණා නැත්නම් කායික වශයෙන් වෙන් වුණා. ඒකට හිත gedara dore ඉන්නවට වැඩිය කාමයේ ගොජ දාන්න පටන් ගන්නවා මේ මේ වගේ දැනකට ආවට පස්සේ. භාවනා කරන්න ඉඩ දෙන්නෙම නැහැ. එනිසා තේනවා මේ තික්කල් අපි කාමයේ හොය හොයා ගියාට කාමෙන් වෙන් වෙන්න ගිය දවසේ කාමයේ එළවෙලෝ පහර දෙනවා. ඒකට කියනවා කාම සංඥා කියලා. ඒ කාම සංඥා පහර දෙන්න ගියාම අපි වැල්ගඩවිල් එක තරංගක් කොන්දක් නෑ අපට. කොච්චර සිල් අරගෙන හිටියත් කොච්චර භාවනා මධ්‍යස්ථානයේ හිටියත් කොච්චර වැලිම ලෝකෙ ඉඳගෙන හිටියත් තරම් නොවන කාම හිතවිලි එන්න පටන් ගන්නවා. කාටවත් පේන්නේ නැති වෙන බව හැබෑව. එදාට තේරෙන පටන් අරගනවා අපි මේ අයින් කරන්න හැදුව දවසේ තමයි කාමයාගේ තියෙන එලෙවෙලව පහර දෙන ගතිය තේරෙන්නේ. ඒ නිසා මොකද්ද උපක්‍රමයේ මොකද්ද ක්‍රමවේදය මේ පහර දෙන කාම විතක්යන් తాවකාලිකව හෝ චිත්තක්ෂණයකට හෝ හිතෙන් අයින් කරන්න. ඒතර මේ කාම විතක්යන් අයින් කිරීමට ගන්න ප්‍රයත්නය අසාර්ථක වෙනකොට හරියට කේන්තියක්. ඒ නිසා gedara dore ඉන්න මිනිස්සයා යම් හේකින් තණ්හාව නිසා සංසාරයට බැඳිනවද? සිල් ගත්ත ගමන් ඒ මනුස්සයා සංසාරයට බැඳින්නේ ද්වේෂයෙන්, ආශාවෙන් නෙවෙයි. සිල්ලතා සංසාරයට බැඳෙන ප්‍රධාන බාධාව තණ්හාව නෙවෙයි, ද්වේෂය. ඒ මොකද එයා හිතන මම ඔක්කොම තැලලා දාලා මෙතෙන් භාවනා කරන්න ආවා මෙතෙන් ආවට පස්සේ මේ කරදර එනවා අර කරදර එනවා මට මේ වැඩේ කරගන්න හම්බෙන්නේ නැහැ කියලා ගෙදර දොරේ හිටවටත් වැඩිය ද්වේෂයෙන් පටන් ගන්නවා එතකොට පේන්න පටන් අර ගන්නවා මම කොච්චර සුභ සිද්ධිය පිණිස කටයුතු කරත් බුදුහාමුදුරුවෝ කියන උපදේශ අනුව ගියත් මේ द्वේෂය කොහේ ඉඳලා එනවද දන්නේ මොනම දෙයක් කර රුස්සන්නේ හැම දෙයකටම නුරුස්නා ගති පහළ වෙනවා Taman ගැන පුදුම ස්වයං විවේචනයෙන් පටන් ගන්නවා මේ අනික ඉන්න එක්කෙනෙක්වත් චාරිය චාරයක් නැති මිනිසු හරියට වැඩ කරන්න දන්නේ නැහැ කියලා තරහ එනවා ඉතින් මේ විදිහට එන්න පටන් ගත්තට පස්සේ ඒක භාවනා මධ්‍යස්ථානට වැඩි ඒක නිකන් කටුකොහලක් වෙහෙසක් පාටපත් වෙනවා. එතකොට හිංස විහිංසාව කොච්චරද කියනවනම් තමන්ටම තමන් දෙස්ති ගන්න මට්ටමට යනවා. ඒ නිසා බුදුචාන් වහන්සේ මේක අත්දකලා නැතුව ඉස්සල්ලාම් වතාවට ඕගොල්ලන්ට කියලා දෙන්න හදනව නෙවෙයි. කාය විවේකයේ ගණ්ඩ කාය විවේකයේ අරගෙන කාය විවේකයේ මතින් චිත්ත විවේකයට යන්න බලන්න ඔගොල්ල කද්දා කච්චිත නැති ප්‍රශ්න රාශියක් එන්න පටන් ගන්නවා හීනකින් අතීත වුණා. ඒකේ යෝගාවචරය නොහිතට නොහිතු අඩබුදුහමරෝ හිතලා තියෙන. ප්‍රතිපදාවේ අඳුනගෙන තියෙන. අන්න ඒක නිසා <clears throat> කාමයෙන් ආයි වුණාට පස්සේ <clears throat> විවේකේ හොයාගන්න ගියාට පස්සේ ඒ කෙනාට මේ මෙතෙක් කරපු ප්‍රයත්න වලට වැඩිය සමත උපක්‍රම විපස්සනා උපක්‍රම කියලා නැත්නම් සමත භාවනා විපස්සනා භාවනා කියලා වෙනමම ක්‍රියාපටිපාටියක් අවශ්‍ය වෙනවා. එහෙම නොකළොත් මත්තට පහළ වෙන්න පුළුවන් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියලා තමමත් පහළ නොවිච්ච පහළ වෙන්නේ ඉදි තියෙන කෙලෙස් අයින් කර ගැනීමේ කටයුතු. ඒක තමයි ඇත්තටම යෝග ජීවිතය කියන්නේ. ඒක තමයි භාවනා ලෝකය කියන්නේ. ඒක ඔය අපි හිතන කිසිම ශිල්පයකින් උදව් ලබන එකක් නෙවෙයි. ඒකට අපි පොඩි දරුවෝ. ඒකට අද තමයි අපි මේ මාතෘකාව ඉගෙන ගත්තේ. නිසා අපි ඒකට ප්‍රයත්න කරන්න ඕන. අපි ඒකට යත්න දරන්න ඕනේ. අපි ඒකට ප්‍රතිපදාවක් අනුගමනය කරන්න ඕනේ. අපි පෙරදුනාට කමක් නැහැ කියලා වැරදුනාට කමක් නැහැ කියලා ආධුනික මනසක් ඇති කරගෙන වැඩ කෙරුවොත් අපි අර යම් අපහසුතාවයකින් කායි විවේකයේ පිණිස නැයිකින් වෙන් වුණාද වස්තුකින් වෙන් වුණාද ඒ ප්‍රයත්නේ වගේම ඊටදී වෙනස් චිත්ත විවේක සඳහා වෙන ප්‍රයත්න රාශියක් තමයි මේ භාවනා කර්මස්ථාන කියලා කියන්නේ. ඉතින් ඒක හරියටම තේරුම් අරගෙන මානසිකාරයේ තේරුම් අරගෙන වැඩ කරන්න පටන් අරගත්තොත් අපිට තන්සෝස වෙන්න පුළුවන්. අපි මරණ මොහොතදී මේක මොනවක්වත් කරන්න බෑ. අපි දැන් මැරෙන්න කලින් පටන් ගත්ත නිසා පිනක් තියෙනවා. අපි හොඳට වයසට ගියොත් මොනවක්වත් කරන්න බෑ. එච්චර යන්න ඉස්සෙල්ලා පටන් ගත්තට පිනක් තියෙනවා. අපිට අසාධ්‍ය ලෙඩක් හැදුනොත් මොකුත් කරන්න බෑ. අසාධ්‍ය ලෙඩක් හැදෙන්න ඉස්සෙල්ලා පටන් ගත්ත නිසා පිනක් තියෙනවා. මේ ලැබිච්ච ප්‍රස්තාව මේ ලැබිච්ච ෂණ සම්පත්තිය තාමත්ම ප්‍රවේශමෙන් මේ චිත්ත විවේකයේ පිණිස කටයුතු කරන්න ගියාම ਸਰවචනාංශය ඉස්සල්ලාම කරන්න යාට මතක් කරලා දෙනවා ඒ කායි විවේකයේ සඳහා ගත්ත ප්‍රයත්නයේ ප්‍රයෝජනයේ මත ඉඳගෙන වැඩ කරාට ඒක මෙතෙන්ද දැන් වළංගු නෑ වෙනමම වැඩ පිළිවෙලකින් තමයි චිත්ත විවේකය ඇති කරගන්න පුළුවන් වෙන්නේ එතකොට යා හුඟක් gederin torin අයින් වෙච්ච කෙනාට වැඩිය කලා විවාද වලින් බිඳීම් වලින් එකිනෙකා කා කොටා ගන්න සැරපරසෝ වචන කතා කිරීමෙන් ගොඩක් ඈතට යනවා හැබැයි මේ දෙක අතර සම්බන්ධතාවය හොඳට ධර්මයේ හදාරපු මිස කෙනෙකුට මිස තේරෙන්නේ මේ කෙනෙක් භාවනාවට පෙළඹෙනකොට නැත්නම් ගිහි ගියත හැරලා භාවනා මධ්‍යස්ථට ආපු පමණින් සිදු නොවි භාවනා කරනකොට සමතයක් හරියනකොට චිත්ත විවේකයක් හරියනකොට කොහොමද යාගෙන් කලහ විවාදයින් වෙන්නේ ගැටුමයින් වෙන්නේ කොහොමද බිඳීමයින් වෙලා යන්නේ ගැටුමයින් වෙන්නේ එහෙම නැත්නම් යාගෙන් නරක වචන කෙනහිලි අයින් වෙන්නේ කොහොමද කියන එක යෝගාවචරයට තේරුම් ගන්න ගොඩක් කල් යනවා. හැබැයි ඒක බොහොම ඍජු සම්බන්ධතාවයක් ඇති දෙයක්. වෙන විදියකට කියනවා අපි රකින්න සීලය ස්ථාවර වෙන්නේ තමන්ට සහතිකයක් ලැබෙන්නේ සීලවන්ත වෙඳුන භාවනා කළොත් මිස සිල් ගත්ත පමණින් හරියන්නේ නැහැ. සිල් ගත්ත පමණින් ඒකට හිතට වදින්නේ නැහැ. ඒක කාවදින්නේ නැහැ. ඒ සීලේ ඉඳගෙන චිත්ත භාවනාවක් කරන්න. මේකට සරුවචනාංශයේ මතක් කරන්නේ අපි රූප කර්මස්ථානයකට හිත දාන්න. මේක තමයි සමත භාවනාව කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපි කරන්නේ ගෙයිගෙන් අයින් වෙලා ඇවිල්ලා භාවනා උපදේශ ලැබලා ශීලයක් කරන හිත අලුත් කරගෙන සුතමේ උත්හල මේ අපි ලැබිච්ච manussකය මනුස්ස ශරීරය භාවනා ඉදිරි ගමනට අරමුණක් කරගන්න. මේ manussකය මෙතෙක් ගත්තේ කාමෙට. හොඳට මතක තියාගන්න අපි මෙතෙක් කල මේ manussකය පාවිච්චි කරේ කාමයන්තරයක් විදියට. අපි මේක රූපලාවන්‍ය කරලා අනික් කට්ටියගේ ආකර්ෂණයට ලක් වෙන්න හදලා තමනුත් ඒ පැත්තට ගිහිල්ලා මේක නටාගෙන මේ කාම ලෝකේ නටපු එක මේ කයම දැන් උත්සාහ කරනවා කලා විවාද නොවෙන ගැටුම් නැති වෙන එකිනෙකා කොනහ ගන්නෙ නැති චිත්ත විවේකයට පාවිච්චි කරන්න කියලා මේසා විශාල දුක් දෙන මේ කය මේසා විශාල නූපන්න කුසල් රාශියක් උපදින්න දිවා රාත්‍රී වැඩ කරන මේ කය නූපන්න කුසල් නොයිපද වීම කටයුතු කරන එක්නාට සත්පුරුෂයයි කියලා කියනවා. අනිත් එක්නාට සරුවචාන්සේ කට්ට ඇරලා කියනවා අසත්පුරුෂයි කියලා. මිනිස්සු වුණත් මේ කය පාවිච්චි කරනවා නම් කාම සංඥාවට නැත්නම් කාම විතක්ක ව්‍යාපාද විතක්ක වේහිංසා විතක්ක ඒ මිනිස්සයා මේ මනුස්ස කයක් දරන තිරිසනේ මොනම වෙනසක් අත්දැයි කිසිම අනුකම්පාවකුත් නැහැ අපි තිරිසනුන් විතර කනවා අපි තිරිසනුන් විතර බොනවා අපි තිරිසනුන් විතර නානවා අපි තිරිසනුන් විතර බුදිනවා අපි තිරිසනුන් විතර ජාතිය බෝ කරනවා අපි තිරිසනුන් විතර බය වෙනවා ඒ මිනිස්සයයි බණ භාවනාවක් නැත්නම් සීලක ඉඳලා භාවනා නොකරන කෙනා අතර විශේෂයක් නැහැ ආහාර, නිද්‍රා, භය මේ තුනංච නරාණ මේතම් පශුර් සමාන. ධර්මේන තේෂා මදිකෝ විශේෂා. ධර්මේන හීන පශුර් සමාන. මේ බුදුහාමුදුරු පහන්නාට පස්සේ සෝලෝකකාරයා මේ කතාව කිව්ව හැටි. සෝලෝකකාරණා කියනවා සංස්කෘතික සෝලෝකකාරයා කියනවා ආහාර නිද්‍රා භය මෛතුන කියන හතරේ උදේ ඉඳලා හැන්දෑනකම් කෑම හොයනවා නිදාගන්න ආරක්ෂා සහිත තරක් හොයනවා බිලක් වතුරට බයින්න හරි කුලකට රිංගනවා හරි මොකක් හරි එකක් අපි නිදන කාමර හොයනවා මෛතුන සේවනේ බලනවා බයති ඔය හතරකින් නරාණ මේතම් පශුර් සමාන හරකයි මිනිස්සේ සමානයි පශු කියලා කියන්නේ හරකටම නෙවෙයි නමුත් සීළු සත්තුන්ට නිසා තිරිසනා සහ මනුස්සයන් අතර ආහාර නිද්‍රා බය මෛතුන කියන හතරෙන් හතර දෙන්නම එකයි ධර්මේන තේෂා මදිකෝ විශේෂා. මනුස්සයන්ට පුළුවන් මේ කාර්මයේ සඳහා යොදවන කය කායානුපස්සනාට යොදවන්න. මේ කය අරමුණු කරගෙන භාවනා අරමුණක් හදාගන්න. ජනසේ 13ක් ආකාරයට පෙන්වනවා මේ කය පාවිච්චි කරලා භාවනා කරන්න ඇති සත්‍පට්ඨාන සූත්‍රය. ඒක තමයි මනුස්සයාට තියෙන සුවිශේෂී ලක්ෂණය මේ ලැබිච්ච manussත් භාවය පෙරපිනකට හම්බෙලා තියෙන්නේ තවත් මේක කාබාෂිනියා කරගෙන අපාගත වෙනවා වෙනුවට මේ manussකය භාවනා අරමුණකට යොදලා ගොඩ වෙන්න බලපල්ලා කියන බණ ඇහෙන්නේ කියන බණ තේරෙන්නේ කියන බණ ක්‍රියාත්මක කරන්න පුළුවන් ඉන්නේ manussයෙකුට විතරයි. නිසා මිනිස්යාට ධර්මේන තේෂා මධිකෝ විශේෂයාට විශේෂ ලක්ෂණයක් තියෙනවා තිරසනාට වඩා ධර්මයක් තියෙනවා. ධර්මයක් අහන්න පුළුවන් ධර්මයක් හිතේ තියා ගන්න පුළුවන්. ධර්මයක් අනු උත්සාහ කරන්න පුළුවන්. ධර්මයේ මේ ජීවිතය අත්දකින්න පුළුවන්. එහෙව් ධර්මයක් ලෝකේ තියෙද්දි ධර්මේන හීන. එවැනි භාවනාවකට යන්නේ නැත්නම් එහෙම නැත්නම් ධර්මයෙන් හීන වැඩ කරනවා නම් පශුර් සමාන හරකෙක් වගේමයි. ආයසරයක් හරකෙක් වගේමයි. එනිසා මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තිය එන තමයි අපිට හම්බෙච්ච මේ දුර්ලභෝ manussත්ත්ව පරිලාභෝ දුර්ලභෝ බුද්ධප්පාදෝ කියලා පටන් අරගන්න ඊගාට දුර්ලභෝ manussත්ත්ව පරිලාභෝ දුර්ලභාක්ෂණ සම්පatti දුර්ලභා පබ්බජ්ජා සප්පුරුෂ සංසේවෝ ධම්ම ශ්‍රවණ කාලෝ ධම්ම සංස ධම්ම ශ්‍රවණෝ කියන මේ අති දුර්ලභ අවස්ථා තියේදී අපි කැමැටම නලියනවනම් නිදා ගන්නම නලියනවනම් ಜಾතිය බෝ කරන්නම නලියනවනම් උදේ ඉඳලා හැන්ද යනකම් බයෙන් නම් ඉන්නේ ඕක තමයි බුදුහාමුදුරන්ගේ අර්ථකතනයේ තීරසනාව. ඒ නිසා අපිට බලන්න වෙනවා අපි කොච්චරක් තීරසම් භාවයෙන් මනුස්ස භාවයට යන්නේ නැත්නම් මනුස්ස භාවයෙන් තීරසම් භාවයට යන ජීවන රටාවක් ඒ වගේ අගයන් ආඩම්බරයෙන් පද්ධතියක් කොච්චර ඒකට වටිනාකමක් දීලා කටයුතු කරනවද කියලා බැලුවොත් ඒක සඳහායි අපි මේ ඒවල් දොරවල් අතහැරලා නෑදෑයින් අතහැරලා වස්තු භෝග අතහැරලා తాවකාලිකව මේ නන්න අඳුන තැනකට ආවිලා ගත කරන්නේ ඒකටයි අපි සීලයක් සමාදන් වෙන්නේ. නමුත් ඒකෙන් ඔක්කොම වෙන්නේ ඒක මූලික සුදුසුකමක් දෙනවා විතරයි. ඒ මත ඉඳගෙන චිත්ත භාවනාවක් කරනවා නම් ආයසරයක් අපි අර කාමයට ඉදිච්ච ඇඟ දිහා භාවනානුරූපව බලන්න පටන් ගන්නවා. කාමයට යොදන ඇඟ දිහා අනුන්ගේ හෝ තමන්ගේ කාමයන්තරයක් දිහා කායानुපස්සනා විදියට එහෙම නැත්නම් රූප කර්මස්ථානයක් විදිහට මේ කායිදියා බලන බැල්ම බුදුරජාණන්ගේ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං මේ කයේ කය අනුව බලනවා කියන මේ වචනය බුදුරජාණන්සේ දුරට ව්‍යාකරණකලව යොදලා කියන්නේ අපි මුළු සංසාරේ කවදාකවත් මේ කයේ කය අනුව බලනව බලලා නැහැ අපි දැකලා තියෙන මේ කය කාමයන්තරයක් විදිහට රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් විදිහට බලදොඹකරයක් විදිහට එහෙම නැත්නම් අනුන්ට ගහන්න මේ කාරණාවක් විදිහට කය සලකලා තියෙනවා මිසක් මේ කය භාවනා කර්මස්ථානයක් විදිහට කවදාකවත් දැකලා නැහැ. ඉතින් කාගෑට මේක වෙනස් වුණයි කියලා හිතනද මේ නරකට දෙන්න තියෙන මේ කය නැත්තම් මේ කුණු කය ලෙඩ වෙන්න තියෙන මේ කය එක චිත්තක්ෂණයකට දිහා බලලා කයේ ප්‍රകൃතිය කයේ ඇති හැටිය දකින්ද මනසිකාරය වෙනස් කරනවා නම් ඒ ඒ චිත්තක්ෂණයේ ඇති වෙන චිත්ත විප්ලවය අපේ අවුරුදු 40 ලක්ෂයකට ඉස්සලා නතර වෙච්ච පරිණාමයේ දිගට ගෙනියන්න උදව් වෙනවා. මේක ලේසි නෑ. මොකද මේ අවුරුදු 40 ලක්ෂම මේ කාම කය පාවිච්චි කරලා තියෙන කාමයටමයි. ජාතිය බෝ කිරීමට පමණමයි. වෙන මොකටවත් යදිලා නෑ. ඒ නිසා මේකේ සෛලයක් සෛලයක් පාසා RNA DNA අංශුවක් පාසා න්‍යෂ්ටියක් පාස ඔක්කොම පෙළ ගහලා තියෙන වෙන මොනකටත් නෙමෙයි. කටු ගහේ කටු උල් කරන්න ඕනේ නැහැ. ඒක නිසා ඒ වැඩේ යනව කොහොමඩක්වත් අපි අපි අසතියෙන් ගත කරන අපි නොදැන ගත කරන හැම වෙලාවකම කාමයටයි යොදන්නේ. ඉතින් අපිට ගොඩාක් සිද්ධ වෙනවා. එවැනි කාමයකට නැඹුරු වෙච්ච කාමයට නතු වෙච්ච මේ ශරීරයේ දිහා අවස්ථාවක් දීලා බාලා බලාගෙන ඉන්න මම කොච්චර පවට කැමතිද කොච්චර අකුසලයට කැමතිද කොච්චර කෙලෙසට කැමතිද කොච්චර ප්‍රතිපදාට විරුද්ධද කොච්චර වර්තමාන මොහොතට විරුද්ධද කොච්චර හිතසුව තියනවට අකමැතිද කියලා. ඒක පිළිබඳව ලියන්න කියන්න පටන් ගත්තොත් PhD 3 4ක් කරත හැකියි. අපි ළඟ තියෙන හැම හැකියාවකින්ම අපි කරන්නේ වර්තමාන මොහොත පන්නන එක. යමක්කමක් කරන්න පුළුවන් නම් ඒ වෙලාවේ අපි වර්තමාන මොහොතේ බැලීම නෝන්ජල්කමක් වර්තමාන මොහොතේ දිහා බැලීම බය අඩු කෙනෙක්ගේ වැඩක්. ඕක නෙමෙයි අපිට මේ මේ දේවල් කරන්න පුළුවන් කියලා මේ කෙලස් ඇති නොවන වර්තමාන මොහොත දිහා බැලීම නෝන්ජල් කරන්නේ අබෞද්ධයෝ නෙවෙයි බෞද්ධයෝ පවා. ඉතින් මේ මිනිස්සයා හැමදාම ඒ කරන කල්පනාවක් පාසා එයා තුලින් බිඳීමක් ඇති වෙනවා, කලහයක් ඇති වෙනවා, විවාදයක් ඇති වෙනවා, කරන වචන හැම වචනයකින්ම කාට හරි කෙනෙහිනවා. විශේෂයෙන් බුදුහාමුදුරන්ට කෙනෙහිනවා. එයා නිතරම බුදුහාමුදුරන්ට සපත්තවත පුරනවා, බුදුහාමුදුරන්ට හතුරුකම් කරනවා. බුද්ධ ධර්මයට හසුරුකම් කරනවා ධර්ම සංඝයාට හසුරුකම් කරනවා සීලයට හසුරුකම් කරනවා මොකද මේ මිනිස්සු අහිංසකයි දන්නේ නැහැ ඒක නිසා ඒක අනිත් පැත්ත මේ සූත්‍රයේ පිටිපස්සේ කැලලට යනකොට පෙන්නනවා යා මේ කාම විතක්ක වෙනුවට නෙක්ඛම විතක්කය, විහිංසා විතක්කය විනෝඩ අවිහිංසා විතක්කය, ව්‍යාපාද විතක්කය අවිහිංසා අව්‍යාපාද විතක්කේ වඩනවයි කියන එක ඒ ගඟක් ඉහළට හරවනවා වගේ වැඩක්. එහෙම නැත්නම් ගඟ දිගේ ඉහළට පීනනවා වගේ වැඩක්. මොකද මේ විප්ලවය මේ නියම පෙරලිය එහෙම නැත්නම් මේ නියම හැබැයි වෙනස සිද්ධ වෙන්නේ කොහොමද ඉස්සල්ලාම හිත කෙලස් නැති පිං ඇති තත්වයකට නෙමෙයි කෙලස් ඇති තත්වයකට නෙමෙයි කෙලස් නැති පිරිසුදු තත්වයකට ගන්න පුළුවන්. ගන්න ඕනේ. ඒ ගැනීම පුළුවන් ද බැරිද කියන එකත් බෞද්ධයන් අතර ප්‍රසිද්ධ ප්‍රශ්නයක්. බෞද්ධයෝ කියනවා දැන් කාලේ නිවන් දකින්න බෑ. දැන් කාලේ භාවනා කරන්න බෑ. දැන් කාලේ ධ්‍යාන ලබන්න බෑ. ඒකට මෛත්‍රී බුදුහාමුදුරණ එකන් ඉන්න ඕනේ කියලා මේ බෞද්ධයාමයි මේ සාසනේ කාලා තියෙන්නේ. ලංකාව ගැන ලියලා තියෙන ජාත්‍යන්තර පොත්වල ලියවිලා තියෙනවා අන්තිම රහතන් වහන්සේ හිටපු පන්සලට වඳින එකම ජාතිය සිංහලයි විතරයි. අනිත් හැම જાතියෙම දැන් නිවන් දකින්න උත්සාහ කරනවා. අපි ගිහිල්ලා වන්දනා කරනවා අනේ අන්තිම රහතන් වහන්සේ හිටපු තැන කියලා මේ මලියදේව මහරහතන් වහන්සේට පන්දලට වදිනවා. දැන් අපේ වෙලාව ඉවරයි මිනි පෙට්ටියට යන ගහලා අපිට තියෙන ඊගා බුද්ධ ශාසනය තමයි කියලා අපි බොහොම ලේසියට වැඩේ පස්සට දාලා රැයට කාලා බුදිය ගන්න. කිසි කෙනෙක් ලෑස්ති නෑ මේ දැන් කළ හැකි කියන එක ඒක ඇත්තටම මේ මේ නිස්සන් වනේ පටන් ගන්න 1967 වෙනකොට එහෙම කියපු මිනිසුන්ට ගල් ගහන කාලයක්. මේ කාලේ භාවනා කළ හැකි භාවනා කළ යුතුයි මේ ජීවිතේම කරන්න පුළුවන් කියලා ඒ නිසා නිස්සන් වනේ විවස්ථාවේ පළවෙනිම අංකයට ලිව්වේ මේ ජීවිතයේදීම. ඉතින් හිතන්න 67 එවැනි කල්පනාවක් එන්න කොච්චර පෙරදක්මක් තියෙන්නද ඊට පස්සේ අවුරුදු 60 47 ඊට පස්සේ 46ක් ගත වෙලා තිනවා. ඒ තුල කොච්චරක් මහන්සි වෙන්නේ නැද්ද මේ අදහස තියාගන්න. දැන් අපි ඉන්නේ ගොඩාක් හැදිච්ච පාරක හොඳට කාපට් කරපු පාරක අපි යන්නේ. ඒ දවස්වල තිබිලා තියෙන අමු ගොඩ ඇලි සහිත ග්‍රැවල් සහිත මඩ ගොහරුක ගමන් කර පාරක්. අද වුණත් මෙවැනි කාරණාවක් ඉදිරිපත් කරන බණක් කියනකොට මුග දෙනකොට තේරෙන්නේ නැහැ. ඒ තරම්ම ඇබ්බැහිය තියෙන කාමයට. ඉතින් ඒක පේන එක පෙන්නලා දෙන එක සමහරුන්ට කෙනෙහිල්ලක් වා හරිම අකමැති මේ හොඳ මාර මේක රටකට ගිහිල්ලා මම දවස් 20ක භාවනා වැඩ පිළිවෙලක් මෙහෙවුවා ඒකේ මහත්ය අන්තිමට ස්වාමීන් වහන්සේ යන්න ඉස්සලා අදවත් බණක් කියලා යන්නකෝ කිව්වා. මේ ඔක්කොම කෙනෙහිලි. මේ ඔක්කොම අහගෙන ඉන්න මිනිස්සුන් දෙයි දෙන්නේ මේ ස්වාමීන් වහන්සේ කන ඌරනවා වගේ. මිනිස්සුන්ට කොයිදෝ නැති වගේක් ඇදලා ඉවිල්වල මේ අපිට දොස් පවරන්න හදනවා. අපි කරන වැඩේ වැරදි කියන්න හදනවා. එනමුත් හොඳට අරගෙන බලන්න සූත්‍ර පිටකේ පුත්‍රයන් සම්මනද කියලා තියෙන කියලා. හැබැයි අපේ හාමුදුරුවෝ ඊට පස්සේ මේක සීනි බෝල දාලා සුරංගනා කතා හදලා ජාතක කතා හදලා තොරන් ගහලා ඕගොල්ලෝ නලවලා තියෙනවා. උල හරිය කැමති ඉව අහන්න. නමුත් බුදුරජාණන්සේ සුද්ධෙටම කියලා තියෙනවා කියන්න ඕන එක. ඒක නිසා ලේසි නෑ මේසා විශාල අර එක පැත්තට ගලන් ගමන් කරපු එක මේ පැත්තට හරවන එක. නමුත් ਸਰවචනන්සේ පෙන්වන්නේ ඒ සූර්යස්ස බික්කවේ උදයතෝ ඒතම් පුබ්බංගමං ඒතම් පුබ්බ නිමිත්තං යදිදං අරුණුග්ගං. මහනි සූර්ය උදාවට පූර්ව නිමිත්ත පෙරගමන තමයි අරුණ. අරුණ නැගලා තමයි ඉතන ගියේ. ඒ වගේ තමයි මේ චතුරාර්ය සත්‍ය හතරෙනි ආර්ය සත්‍ය හටගන්නේ නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගේ පැහැදින්නේ ඒතම් පුබ්බංගමං ඒතම් කුබ්බ නිමිත්තං යද්දං අප්‍රමාද සම්පදා මේ වර්තමාන මොහොතේ හිත ගන්න පුළුවන් එකෙන් තමයි මේ සේරම විප්ලවය කියන්නේ. එيشා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක වගේ දේවල් අයින් කරලා අව්‍යාපාද මේ නෙක්ඛම විතක්ක අව්‍යාපාද විතක්ක අවිහිංසා විතක්ක කියන මේ ශීඝ්‍ර විශාල වෙනස කරන්නේ එයා කළ යුත්තේ බොහෝම එහෙම කියන්නත් බෑ ඇත්තටම ඍජු වැඩක් හිත වර්තමානයේ පැවැත්තිල විතරයි. හිත වර්තමානයේ පවත්වන සියලු විප්ලවයේ සිද්ධ වෙලා ඉවරයි. මේ ශාම්පියන් දවස් ගාණක් වෙන් කළ උත්සාහ කරන්න හදන්නේ අපිට චිත්තක්ෂණ කීයක් මම ආශ්වාස කරනවා මම ප්‍රශ්වාස කරනවා නැත්නම් මම වම තියලා විදිනවා මම දකුණ තියලා විදිනවා නැත්නම් මම පිම්බීම බලනවා මම හැකිලීම් බලනවා තමන් ඉඳගෙන ඉන්නවා මම හිටගෙන ඉන්නවා මම ඇවිදිනවා මම නිදාගෙන ඉන්නවා කියලා තමන් ඉන්න ඉරියව්ව පිළිබඳව දැනීම අවදි භාවය කියලා මේකට කියනවා අප්‍රමාද භාවය කියලා කියනවා සතිය කියලා කියනවා මෙන්න මේකට ගන්න පුළුවන් හැම චිත්තක්ෂණයක්ම විප්ලවීය චිත්තක්ෂණයක් ඒ හැම චිත්තක්ෂණෙම ওই තියෙන අවුල් පාස අයින් වෙලා අපිට ඍජු පාරකට හිත වැටෙනවා. නමුත් අපි මම අවුරුදු 26 ඉඳලා 36 වෙනකන් 26 පටන් ගන්න 36 වෙනකන් උත්සාහ කරා කොතනදීද මෙවැනි දෙයක් අපිට බුද්ධහමෙන් කියලා දීලා තියෙන්නේ කියලා බලන්න. මේ ප්‍රධානම දේ ශාසනය කරන්න තියෙන දේ පොදුවේ හෝ පෞද්ගලිකව මේ වර්තමාන මොහොතේ හිත පැවැත්වීමේ අප්‍රමාදයයි සතියයි කියන එක අද කොහෙද ඇහෙන්නේ? ඒ වෙනුවට මොනවදෝ බන වගේ જાතියක් කියනවා. බොහොම විචිතුරුව කියනවා. බොහොම විචිත්‍රව කියනවා. ඒකෙන් කරන්නේ පුළුවන් තරම් ওই වර්තමාන මොහොතේ හිත පවත්තන එක වළක්වලා බබාලා නලවලා නලවිලි කවි කිය කිය ඉන්නවා. ඉතින් දෙපැත්තටම ඉල්ලුම සැපීම හොඳට බිස්නස් තියෙනවා. මේකට ගිය ගමන් මොකද්ද නිකන් හරස් කැපුණා වගේ උගුරේ මොකද්ද හිර වුණා වගේ අවුල් පාශයක් එන්න ආරම්භ තියෙනවා. ඉතින් කොහොමද කෙනෙක් ඒ මෙතීත බෙහෙතක් බොන්නේ කොහොමද කෙනෙක්ගේ ගඟ දිගිහිලට පීනන්නේ අමාරුයි. ඒකට සාමූහික ප්‍රයත්නයක් අවශ්‍යයි. ඒ සාමූහික ප්‍රයත්නය කියන්නේ තමයි භාවනා කරන අතර සමගිය ගන්න මූලික එකිනෙකා පිළිබඳ අවබෝධය, මූලික එකිනෙකාගේ විවේකයේ තියෙන ගෞරවය, මූලික එකිනෙකාගේ ආරක්ෂාව සලසා දෙන්න අපිට බැරි නම් ආචාර ධර්ම පැත්තෙන් අර වගේ බරපතල කාරණාවක් කොහොමඩක්වත් කරන්න බෑ. ඒකයි අපි මේ දවස් 10ක එකම තැනක දවස් 7-8ක් හරි පහකයකට එකම තැනක එක පවුලේ සහෝදරය වගේ ඉඳගෙන අපිට ලැබෙන ඒ පුංචි මූලික අවශ්‍යතාව වලින් බලනවා අපිට මේ ටික ලැබලා හිතේ ආධ්‍යාත්මික සුඛයෙන් එකිනෙකා කරේ ප්‍රියයෙන් බලාගෙන මේ ගතකරන්න හම්බ වෙන මේ අවස්ථාව අපි අනුන්ගේ නිවනට කරන අනුග්‍රහයක් ඒක අපේ හැකියාවල් උත්සාහ කරලා බලනවා එක එක පැති වලින් ආපු එක එක අම්මගේ දරුවෝ අපි එකතු වෙලා එකම බුදුහාමුදුරන්ගේ දරුවෝ වගේ එකම බත්තලිය කන එකම පැදුරේ බුදින පිටසක් වගේ වෙන්න පුළුවන් නම් ඇත්තටම නිවනක්ම අවශ්‍යමත් නැහැ කියලා මට හිතෙනවා මේ ලෑස්තියෙම එයාගේ නිවනට හිත හැදෙනවා. එහෙම නැතුව මේකේ ඔක්කොගෙම ගහගෙන බැනගෙන රණ්ඩු කරගෙන අඩුපාඩු කියාගෙන එකිනෙකා කෙරෙහි පොළොංගු නයි මියෝ ගැරන්ඩි යෝගේ කටයුතු කරන්න හදනවනම් ඒක කවදාකවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි පොදුවේ සමගිය ප්‍රාර්ථනා කරන්න ඕනේ. සාමූහික ප්‍රයත්නයක අපිට ඉන්න පොදු සමාජයේ සමාජිකත්වයක් කරන සමාජිකව ඉන්න පුළුවන්. ඊට පස්සේ ඒ ගත්ත සාමයේ තුල ඒ ගත්ත සමාදානය තුල ලදලද චිත්තක්ෂණේ වර්තමාන වශයෙන් ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක තමයි බුදුහාමරණ කාන්තින උප්පරීම ගෞරවය බුදුහාමුදුර ගන්න තියෙන උත්පරීම මිත්‍රත්වය. ඒ නිසා මේ වාගේ කලහ කරන, වාද කරන, එකිනෙකා කෙරේ කොනහ ගන්න, බින්දෙන වැඩ තියෙන වෙලාවල් වල ਸਰවඥාන්සේ පුරුදු වෙලා හිටියා ඒ ගෝසිංග වණයට යන. ගෝසිංග වණේ හිටියේ සංඝයා වහන්සේලා 3 4 නමයි. ඒකවල ඒගොල්ල බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ කොච්චර සතුටු වෙලා තමන් මේ ගත කරන ස්වરૂපේ කියන්නේ ස්වාමීන් වහන්සේ අපි කයෙන් වෙන් වෙලා හිටියට අපි එක හිතෙන් ජීවත් වෙන්නේ කියලා. අපිට එක එකනට වෙන වෙන කය තිබුණාට අපි එක හිතෙන් ජීවත් වෙන්නේ දවසට ඉතාම අඩු වචන ගණක් අපි කතා කරන්නේ හැම කෙනාම කරන දේ අනිත් කෙනා දන්නවා අවශ්‍ය වුණොත් අතින් සංඥාවක් කරන අපි දවස පුරාම අපේ විවිකේ තියාගන්නවා ඒක බුදුචානන්සට පේන්නේ අවුරුදු 2600 ජගනේ අවුරුදු 5000ක් වැඩ කරන්න පුළුවන් ආදර්ශයක් විදියට. ඒ නිසා උන්වහන්සේ සඳහන් කළා කියනවා මේක මේ ගෝසිංග වනේ මොන තරම් සුවේලවන සුළුද එකිනෙකා කෙරේ බොහෝම සුහදව වාද නැතුව කලහ නැතුව විවාද නැතුව කෙනහිලිකන් නැතුව හැම කෙනෙක්ම බණ භාවනාවක් කරන තම බර විශාල බරක් අදින කෙනෙක් හැම කෙනාටම උදව් කරන්න ඕන ගතිය එනවනම් ඒක අර නිවනක් එnde ඉස්සෙල්ලා ඉර නගින්න ඉස්සලා අරුණ නගිනා වගේ ඒ සාමයෙන්ම පේන්න පටන් අර ගන්නවා. සත්පුරුෂයන්ගේ මන අපේතෙන් එනවා සද්ධර්මයේතෙන් එන්න පටන් අර ගන්නවා බුදුරු පහළ වෙනවා එහෙම නැත්නම් ඒකිනේ කකා කොටා වැටුනොත් බුදුහාමුදුරුවත් මේ පැත්ත හිතන්න අකමැති වෙනවා මේ පැත්තට යෑමක් ගැන කතා කරන දෙයක් නැහැ ඒ නිසා අප කෙරෙහි අපේ දිහාවට සද්ධර්මයේ එන්න නම් සත්පුරුෂෝ පැමිණෙන්න නම් අපිට බාහිර වශයෙන් කළ යුත්තක් තියෙනවා සාමයට කටයුතු කරන්න ඒක කටයුතු නොකර හිටියොත් හිත වැඩ කරන්නෙම කලහයටමයි. හිත වැඩ කරන්නෙම වාදයටමයි. විවාදයටමයි. ඒක නිසා වාද විවාද කරන්න පන්ති පවත්තන්න ඕනේ නැහැ. කොහොමඩක්වත් ඕනේ නැහැ. මේකේ ස්වභාවය මේක තමයි. ඒ නිසා අපිට පුළුවන් නම් දැනගන්න තියෙන්නේ වාදයක් වෙනතන වාදේ නතර කරන්නේ කොහොමද? කලහයක් ඇති වෙච්චන කලහය නතර කරන්නේ කොහොමද? එහෙම නැත්නම් නහි වේරේන වේරාණී සම්මන්තිද කුදාචනං අවේදේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තරෝ වෛරෙන් වෛරේ කදාක සංසිදෙන්නේ නැහැ ඒ නිසා අවේරේනච සම්මන්ති ඕන කෙනෙක් ඕනේ අසාධාරණයකට ඕනේ වැරද්දකට මට බැන පුදාවයි මට අසුචි දාපු දාවයි මට කෙල ගහපු දාවයි මට දෝෂාරෝපණය කරපු දාවයි හැබැයි ඒක එක පැත්තක නිවරනේ අවීරේණච සම්මන්තියේස ධම්මෝ සනාන්තරෝමික සනාතන ධර්මයක්. නමුත් දැන් ලෝකේ තියෙන தත්ත්වය බැලුවොත් ගැහුවක් ගහපම් බැන්නොත් බැන්නපම් මම බලා ගන්නම් කියන කතාවක් නේ යන්නේ. ඉතින් ඒක නිසා අපි මේ තියෙන අවස්ථාවේ පරණ කර්ම ගෙවිදී අලුතෙන් කොච්චර කර්ම රැස් කරනවද? ඉතින් ඉවදියා සංවේගය බලලා මේ වගේ රිට්‍රීට් එකකින් තමයි වගේ වැඩමුළුවකට හරි යවිලා උත්සාහ කරලා කාට හරි දැනගන්න පුළුවන් නම් අනේ මට එක දිගට ඒක චිත්තක්ෂණ 10ක් 15ක්. එතන එක හුස්ම රැලි 10ක් 15ක්. එක දිගට මේ කය හා සම්බන්ධ රූප කර්මස්ථානක හිත පවත්වන්න පුළුවන් නම් අර බුදුහාමරෝ පෙන්වන්න හදන විශාල කාම විතක්යන්ගෙන් වෙන්වීමේ අභිමතාර්ථය අපි ලඟුණා වෙනවා. ව්‍යාපාද විතක්යෙන් වෙන්වීමේ අභිමතාර්ථයට ලඟුණා වෙනවා. විහිංසා විතක්යෙන් වෙන්වීමේ අභිමතාර්ථයට ලඟුණා වෙනවා. මේකට කී දෙනෙක් බයද? කී දෙනෙක් බයද මේ වගේ අභියෝගයකට මුහුණ දෙන්න? ඒ මොකද ඒ අත්ෝ ඒ තරම් කලහයට කැමති. ඒ තරම් වාද විවාද වලට කැමති. ඒ තරම් වචන වලින් අනුන් කොනහඬ කැමති. ඉතින් ඒ නිසා කියනවා අපිට බෑනේ එක තැනක ඉඳගෙන ඉන්න අපිට බෑනේ එක දිගට මේ හිතවිලි වැටක් පවත්තන්න කයි අපිට බෑනේ ආනාපාන කරන්න කියලා කියන්නේ ඒ නොකිය කියවෙනවා අපි බණ්ඩන ජාතං විවාදාපන්නාන කලහ ජාතං අඤ්ඤමඤ්ඤාය අඤ්ඤමඤ්ඤේ මුකත මුකසත්තේහි විතුදන්තා විහරಂತಿ. අපි හරි කැමැති කලහ කර කර ඉන්න, අපි හරි කැමැති විවාද කර කර ඉන්න, අපි හරි කැමැති බෙදලා දාන්න බිඳවන්න කට්ටිය, අපි කැමැති එකිනෙකාට කොනහන්න. ඒ නිසා අපිට අර සරල වැඩේ කරන්න බෑ කියලා. ඇත්තටම බැරි කෙනාට බෑ. ඒක කවදාකවත් කරන්න බෑ. ඒ නිසා අපිට කාර්යමාරු කාට හරි කියන්න එන්න භාවනා කරන්න කියලා. මොකද මේ හැවිලා එහෙම කෙනෙකුට දෙන්න මොකක්වත් නැහැ. ඒ දින යයට පේන්නේ අපෝ මේ භාවනා කරන්න කියලා කාලේ නාස්ති වෙනවා. අපි ටීවී වලට ගොඩක් වැඩ තියෙනවා. මොනවද තියෙන්නේ? කලහ තියෙනවා. වාද තියෙනවා. විවාද තියෙනවා. බිඳීම් තියෙනවා. එක එක නකට මො කෙනහිලි වැඩ තියෙනවා. ඒ නිසා මේ තීන්දුව අපි කලහ විවාද නැති මේ වගේ තැනක ඉන්නවද නැත්නම් කලහ විවාද කරනවද කියන එක දෙවන්නේ කිසි දෙයක්ම සම්බන්ධයක් නැහැ අපිට සම්පූර්ණ නිශ්චිත බලය තියෙනවා. නිශ්චිත බලය තියාගෙන යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද යන්නේ කියලා බලාගෙන ඉන්න කෙනාට තේරෙනවා. අනුන් ගැන බලන්න නෙවෙයි මම මේ කතා කරන තමන් ගැන බලන්න. මේ වගේ අවස්ථාවක් හම්බුනාට පස්සේ ගුණා යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. කකා කකා යන්නේ කොයි පැත්තටද යන්නේ කියලා. ඉතින් මෙවැනි අවුලක් කලින් කියපු විදිහට මරණ මොහොතදී අපිට අපසු හරවන්න ඔක්කත් තීන්දුව කරන්න ඔක්කත් ඉඩ නැහැ. වයසට ගියහම බෑ. ලෙඩ වුණාම බෑ. දැන් යන්තම් ඊට කලින් පටන් ගන්න හම්බ වෙච්චීම අපිට ලැබිච්ච ක්ෂණ සම්පත්තියක්. ඒ සඳහා අපිට අහවල් දෙය කියලා දෙන්නෙක් අතර වෙනසක් නැහැ. අරයට වැඩියෙන් පහසුකම් දෙනවා මට පහසුකම් අඩුයි මට අරක නිසා බෑ මේක නිසා බෑ කියලා නෑ manussත්වයේ තියෙන ඕනම කෙනෙකුට මේක සමානම තියෙන ඉඩ පහසුකමක් ඒක නිසා අපිට බෞද්ධයන් විතරක් නෙවෙයි ආර්දනා කරන්න වෙන්නේ මේ වැඩේ කරන්න කියලා ඕනම තමන්ගේ හිතසුව කැමති කෙනෙකුට ආර්දනා කරද හැකි එන්නේ නැති කෙනාටත් අපිට කිදයි මේක එච්චර ලේසි පහසු කාර්යයක් නෙවෙයි අඬ ගහලා දෙන්න තියෙන එකක් නෙමෙයි. පුළුවන් කෙනා කරයි. අපි සංසාරේ ගොඩක් ඊට ඉස්සලා පුදුන් දැකලා මේව උත්සාහ කරන්න ඇති. හරි ගියේ නැහැ. සමහර විටක දැන් හරියන්න ඉඩ තියෙනවා. ඒක කාටවත් කල්යතු කියන්න බෑ. ඒක නිසා අපින් අදහසක් තියෙනවනම් සාමය පිළිබඳව අපේ අදහසක් තියෙනවනම් මේ ලෝකගෝලේ රත් වීම පිළිබඳව අපේ අදහසක් තියෙනවනම් මේ අසහනෙ දුරු වීම පිළිබඳව අපේ අදහසක් තියෙනවා මේ පරිසරයේ දූෂණය වීම නැත කරන්න ඕනේ කියලා. අපිට හිතෙනවා නම් මේ ලෝකේ තියෙන යුද්ධ නැත කරන්නට එකෙකුට මුළු ලෝකෙම පාලනය කරතයි. හිත හදාගත්ත එකෙකුට හදාගත්ත එක හිතකින් මුළු ලෝකෙම පාලනය කරතයි. මුළු ලෝකෙම වාදයට ගියාට මුළු ලෝකෙම කලහයට ගියාට විවාදාපන්න වුණාට එක මිනිස්සෙක් හරියට මේ බුද්ධ ඥානශී කියන දේ කරා නම් දිගට ගියා නම් එයා ළඟට එන සෑම වාදයක්ම හැම කලහයක්ම හැම ගැටුමක්ම ඒක නිකන් වාහනයක තියෙන shock absorber එක වගේ ආතතිය ගත්තට එයා කාදාක කාටවත් දෙන්නේ නැහැ. Taman ගත්ත දේ කාගෙන ඉවසගෙන සාමය වෙනින් ඉදිරියට යනවා. එහෙම මිනිස්සු තමයි ලෝකේ ඉතිහාසය හදලා තියෙන්නේ. ඒ මිනිස්සු තමයි වීරයෝ කියලා කියන්නේ. ඒ නිසා අපි හිතන්නේ නරකයි අපි වැල් ගැට හිල්ලෝ අපි කැන හිල්ලෝ අපි කොඳුවට පැන සත්තු කියලා හිතන්නේ නරකයි. අපිට මේ සම්පූර්ණ අවස්ථාව ලැබිලා තියෙනවා. මේක පුළුවන් තරම් ක්‍රියාත්මක කෙරුවොත් පුංචි මේ සතිමත් චිත්තක්ෂණයකට කියන්නේ සති මාත්‍රාව කිය. අප්‍රමාද මාත්‍රාවෙන් පටන් අරගෙන මේක ඉදිරියට යන්න පටන් අරගත්තොත් මම අර කිව්වාගේ ඒකෙන් කොහොමද සාමය ඇති වෙන්නේ කියන එක බැලු බැලමට පේන්නේ නැහැ. නමුත් ටික කාලයක් ගියාට පස්සේ ස්වභාවයෙන්ම තමයි තේරෙන පටන් අර ගන්නවා. ඇතුළත විතරක් නෙමෙයි සාමයේ පිටතට යනවා. නමුත් භාවනා නොකරන අය උගව දෙනෙත් චෝදනා කරනවා. මේ පැත්ත කරලා භාවනා කරන අය තනියම නිවන් දකින්න හදනවා. ආත්මార్థකාමී වැඩ කරනවා. ඒගොල්ලොන්ට මේ ලෝක ගිනි ගත්තත් එකයි මේ මහා අසාධාරණ જાතියක් කියලා චෝදනා කරනවා. ඒ සරුවචනාන්තරත් කරා. අදටත් කරනවා. නමුත් එහෙම මිනිසෙක් විතරයි මේ ලෝක සාමයට වැඩ කරන්නේ. එහෙම මිනිසෙක් විතරයි මේ ලෝකේ රත්න එක නැති කරන්න කටයුත්තක් කරන්නේ. එහෙම මිනිසෙක් විතරයි පරිසර දූෂණය ගැන හිතන්නේ. එහෙම මිනිසෙක් විතරයි මේ ලෝකේ තියෙන අසහනයට යන්තම් හරි උත්තරයක් දෙන්නේ. ඒ නිසා අපි පුංචි ප්‍රමාණයෙන්, ශක්ති ප්‍රමාණයෙන් අපි ඒකට දායක වෙමු. ඒ දායක වීමේ මූලිකම අදහස් තමයි අපි සත්‍යපට්ඨානෙ පිහිටන එක, සත්‍ය පිහිටවීම. ඉතින් ස්වල්ප වේලාවක මේ අතෝ ඒ උපදේශ ලැබලා ඒ ආචාර ධර්ම පද්ධතිය දැනගෙන හෙට උදේ ඉඳලා සිල් රැකීමෙන් තවත් හිත අලුත් කරගෙන ඉදිරියට යන්න මේ අද දවසේ මේ පවත්තන්දී ධර්ම දේශනාත් ඒකාංශයෙන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ භණ්ඩන සූත්‍රය සම්බන්ධ කරගත්ත පළවෙනි ධර්ම දේශනා නිමා මෙතනින් සටහන් කරනවා ශීල දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා